තස්ස චිත්තං න නිමතියා තප්පාය අනුയോഗාය සාතච්ඡාය පතහානායාති තී කරුකටිතු ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පාදන පින්වත්නි අපි පසුගිය දවස් කීපේ මේ වැඩමුළුවේ සරුවචන් වහන්සේ විසින් මේ චේතෝ කීල කියන සූත්‍රේලා දේශනා කරන්න ඉති හිතේ ඇනලා තියෙන කටු කටු කොහොල් පහක් ගැන අපි සාකච්ඡා කරා. නම් වශයෙන් කියනවා නම් බුදුන් කෙරේ සද්ධාව නැතිකම ධර්මයේ කෙරේ සද්ධාව නැතිකම සංඝයා කෙරේ සද්ධාව නැතිකම සීලේ කෙරේ සද්ධාව නැතිකම සහ සබ්‍රක්‍මචාරීන් වහන්සේලා කෙරේ ද්වේෂය. ඉතින් මේ පහ තියාගෙන අපි හැම වෙලාවෙම බිඳවනවා. ඒ වෙනුවට අපි ඒක කරදරයක් බව දැනගන්නවා දැනගන්න නම් අපි භාවනාන යෝගී වෙන්න ඕනේ. එතකොට තමයි අපිට තේරෙන්නේ එදිනදා ජීවිතයේ තියෙන විඳවීම් දැඩි දාහ පරිලහ අයින් කරලා මේ වගේ පැත්තකටලා ඉන්නකොට තමයි තේරෙන්නේ ඒකේ ගමනට මේ වගේ සද්ධාව නැතිකම බාධායි. ඒ නිසා සද්දා ඇති කරගන්න ඕනේ. ඒ කියන්නේ මේ සාමාන්‍ය දිනදා සද්ධාාවක් නෙවෙයි ඊට වඩා බොහොම බරපතල විදියට මේ ත්‍රිවිධ රත්නයේ කෙරේ සද්ධාව තමන්ගේ සීලය කෙරෙහි සද්ධාව සහ ඒකට භාවනා කරන අය හොඳයි කියන අදහස නැත්නම් ඒ කට්ටිය කෙරෙහි සමගිය සමග්ගාණන් තපෝසුකෝ කියන විදිහට ඒක පුංචි දෙයක් නෙවෙයි. නමුත් බොහොම ලාබෙට බොහොම බාල විදිහට අපි ඒක නොසලකා හැරලා තියෙනවා. ඉතින් අපි කොච්චර තකමැව්වත් භාවනාවේ කොච්චර උත්සාහ කරත් හරියන්නේ නැහැ මොකද්දෝ ගිහිල්ලා නිකන් එකතන කරකැවෙන ගතියක් තියෙනවා. ඉතින් කවදා හරි තේරුම් ගත්තොත් මේ භාවනා කරන ගමන් අපි සාසුන් වහන්සේ කෙරෙහි අලුතෙන් කල්පනා කරලා අලුතෙන් සද්ධා මෝරණ දෙන්න ඕනේ. අපි අදහන ධර්මය සාකච්ඡා වශයෙන්, දේශනා වශයෙන් අහමින් අහමින් ඒකේ අතුයිති විහිදිලා දැනුම වැඩෙන්න ඕනේ. ඒ වගේම මේ සංඝයා කියන මේ પરම්පරාව ගෙනියන පිරිස පිළිබඳව ඇතුළතින් පිටින් ආબોධ කරගෙන දැනීම වැඩි වෙන්න ඕනේ ප්‍රේමය වැඩි වෙන්න ඕනේ ඒ වගේම ඒ උදයක් කරන්න මට ඉඩ දෙන මේ සීලේ මම හික්මලා කරන මම සීලාචාර කරගෙන මේ ත්‍රිවිධ රත්නයට ලං වෙන්නේ. ඉතින් මේ සීලේ මයි ළඟ අඩුපාඩුකම් තිබුණත් ඒක පොඩි නෑ මන් දැන් ගමනක් යන කෙනෙක් නේ. ඒ නිසා මගේ සීලේ මම බොහොම ලොකු වටිනා දෙයකට සලකන්න ඕනේ. ඒ වගේම මේ මං වගේම අනික් ගමන් කරන අය පොඩි කැපකිරීමක් අත කරපුවාය නෙවෙයි. ඒගොල්ල කෙරෙහි අඩුපාඩු නැතුව නෙවෙයි. එව්වා කෙරෙහි හිතනක් කරගෙන අප්‍රාද කටුකොහල් දාගන්න එපා. ඒකෙන් ලැබෙන ලාභයක් නෑ සුද්ධ පාඩුව. ඒක නිසා මේක තේරෙන්නේ නැහැ භාවනාවේ ගැඹුරට යන තා. ගැඹුරට යනකොට තේරුණාම ගන්නම නම් බෑ. ඒක ඉතින් අපි අහුම්කම් දෙන්න ඕනේ බුදුහාමුදුරුවෝ කියන වචනෙට. නමුත් අහුම්කම් දෙන්න මේ මනස හැදිලා තියෙන්න එපා. මේ මනස assume දේවල් තේරුම් ගන්න මට්ටමට යන්න ඕනේනේ. එතකොට මේ බණ ඇහෙන්න ඕනේ. එතකොට ධර්ම සාකච්ඡා වෙන්න ඕනේ. ඉතින් ඒ වගේම චේතසෝ විනිබද්ධහා කියලා තව පහක බැඳුම් කර පහක් විලංගු පහක් එහෙම නැත්නම් බන්ධන පහක් මාංචු පහකුත් මේ සූත්‍රයේම දේශනා කරලා තියෙනවා. සූත්‍රේ නම දීලා තියෙනවා චේතෝ කියලා තමයි. නමුත් චේතෝ කිය සහ චේතලෝ විනිබද්දා කියලා කාරණා දෙකක් මේකෙදී සරුවචන්සේ කතා කරනවා. අපිට දැනුවත් කරනවා, දේශනා කරනවා. ඉතින් මේ අද මේ ඉදිරියෙන් තිබ්බ මේ පාඩයෙන් සඳහන් වෙන්නේ අර චේතෝ කීල හිතයනුණු උල් දේශනා කරාට පස්සේ භාවනා කරන කෙනෙක් දත යුතු හිත යෙදිය යුතු සාකච්ඡා කළ යුතු බඳුම් කර පහක් බන්ධන පහක් තියෙනවා ඒ පහ කරෙහි ඒක න දැනගන්න ඕනේ දැනගන්නකොට ඒක අයින් කිරීමට ඉඩ පහසුකම් වැඩි අන්න එහෙම වූ චේතසෝ විනිබද්දා සම්මුච්චින්නා තාම Tamangen පහ වෙච්චි නැති බැඳුම් වගේක් තියෙනවා ඒ බැඳුම් ලිහෙන්න නම් ඒවා දැන ගන්න ඕනේ. ඒක දැක ගන්න ඕනේ. ਸਰුවත්‍යංශය දැකලා තියෙනවා. ඊට පස්සේ දකින්න කෙනා තමයි ਸਰුවත්‍ය ශ්‍රාවකයා. ඒ ශ්‍රාවකයාත් වැඩට බැස්සට පස්සේ තමයි මේවා බන්ධන බව තේරෙන්නේ. ඒක සඳහන් කරන්නේ යෝසෝ බික්ක වේබික්කු කාමේ අවිගත රාගෝ. මේ කාමයේ කෙරෙහි රාගේ නැත්නම් කාම ඡන්ද කියලා අපි කියනවා. එහෙම නැත්නම් අවිගත ඡන්தோ අවිගත රාගෝ අවිගත ඡන්தோ අවිගත ප්‍රේමෝ අවිගත පිපාතෝ අවිගත පරිලාහෝ අවිගත තණ්හෝ මේ කාමයා વિશેයි අපි එක බන්ධනයක් නෙවෙයි පුදුමාකාර විදිහට බැඳෙන්නේ වෙලි බැඳි වෙලිගෙන ඉන්නේ අන්නේ බැඳි වෙලිය ගත්ත ඒ තද ආතතිය එහෙම නැත්නම් මේ තද බන්ධනය බුරුල් වෙන්නේ නැත්නම් හිත වැඩෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා අපි භාවනා කරගෙන කරගෙන යනකොට පරියංක භාවනාව, සක්මන් භාවනාව, ඉදින්දා ජීවිතේ භාවනා මධ්‍යස්ථානය කරන භාවනා කරලා අපි ගිහියෝ නැත්තම් පාසක පාසිකා පැත්ත අපගෙවල් වලට යනවනේ. ගිහිල්ලා බලනකොට අර භාවනා කරන්න එnde ඉස්සල්ලා තිබුණ බැඳුම් කර ටික ඒ විදිහටම තියනවාද? ඒව නැත්තම් ඒව දුර්වල වෙලා. තියෙනවා නම් අපිට දැනගන්න පුළුවන් අපි භවනා සඳහා නේවාතිකව ගත කරපු කාලේ මොකද්ද ලිහිල්ලක් වෙලා තියෙනවා. අතුල ගැට පිටතේ තියෙන ගැට ලිහිච්ච ස්වරූපයකට අවිල්ලා තියෙනවා කියලා දැනගන්න පුළුවන් වෙන්නේ එකක් තමයි ඉඳගත්තට පස්සේ භාවනාවේදී ඉදිරියට යන ප්‍රමාණය. දෙක තමයි භාවනාවෙන් පිටතේ ඉදින්දා ජීවිතය ගත කරනකොට අපි මේ භෞතික වස්තු කාම වස්තුන්ගෙන් අපේක්ෂා කරන මේ කාමී තෙත ගතිය එන්නේ එන්න අඩු වෙන්න පටන් ගන්නවා. ඉතින් මේ දෙක දෙන්නේගේ සමාන නැහැ. තමන් භාවනාවේදී ඉදිරියට යන ප්‍රමාණය සහ ඒ අනුව බාහිරේ තියෙන කාම වස්තු කියලා ඒවට කියනවා. ඒව නැත්තම් කාම ගුණ කියන වචනේ සරලයෙන් පාවිච්චි කරනවා. මේ දෙකට මේ කාම වස්තුන් කෙරෙහි ඇති නැත්නම් කාම ගුණයන් කෙරෙහි ඇති මේ තෘෂ්ණාව සහ භාවනාදී ඇති වෙන දියුණුවට වස්තුකාම ක්ලේශකාම කියලා දෙකටත් බෙදෙනවා. අපි ක්ලේශකාමයේ කිය වස්තුකාමයේ කියලා කියන්නේ මේ කාම වස්තුන්ට තියෙන බැඳීම. දුවා දරුවන්ට රත්තරන් මිනිමුතු අලියැත්තුන්ට ඉනිශ්චල චංචල දේපල වලට තියෙන බැඳීම වස්තුකාමයේ කියලා කියන අපි ඒක දාණයෙන් කඩනවා. අපි දානේ දීලා අපි ප්‍රිය වස්තු නන්නාඳුන කෙනෙකුට දීලා මේ වස්තුකාමේ කඩනවා. නැත්නම් ජීවත් වෙන වෙලාව අපි ඒකත් එක්ක බන්ධන දුරුවන් කර ගන්නවා. නමුත් ඒ ක්‍රියාව කරගෙන යනකොට භාවනාවට වෙilla ඉඳගත්තර පස්සේ අර ඉතුරු වෙච්ච වස්තු දෙයන හෝ දීප වස්තු ගැන ආයෙත් කාම ඡන්දේ කියලා නීවරණයක් එන්න පටන් ගන්නවා. අර වස්තු වල තියෙන වස්තුකාමේ හැවණල්ලක් තියෙනවා. කාමච්ඡන්දේ කියලා ඒක ඔය වස්තුවක් නම් අපිට තල්ලු කරලා දාලා ඉන්න පුළුවන්. කාමච්ඡන්දේම අයින් කරන්න බෑ. ඒක ඇතුලේ බැහැගෙන තියෙන. ඉදිරිදා වස්තු ප්‍රිය වස්තු වලින් අපිට බුල්ඩෝසරයක් දාලා හරි තල්ලු කර දහයක ලියුමක් ලියලා හරි දෙන්න පුළුවන් මෙන්න මේක ඔබ ගනින් කියලා. නමුත් මේ කාමච්ඡන්දේ දෙන්න වුණොත් මේක ඇදලා දාන්න පුළුවන්ද? මේකට කාට හරි ලියලා දීලා අනේ මේක අයින් කරලා දීපන් කරන්න බෑ. එතකොට මේ වස්තුකාම එකතු කරන කෙනා දන්නේ නැහැ. මේ වස්තුකාම වලට තියෙන මේ මුණත බැඳීමට පස්ස වගේම ඒක අයින් කෙරුවට පස්සේ ඒක අපිත් එක්ක යන සංසාරේ සංසාරට යන ක්ලේශකාමිකුත් ඇති කරගන්න. අන්නේ ක්ලේශකාමී පිළිබඳ හාංකා විෂයක්වත් දන්නේ භවනා කරන එකනා විතරයි. අර වස්තුකාම එකතු කරන එකනට ඒක හැංගීමක් නෑ. යා හිතන්නේ ක්ලේශකාමී හොඳ දෙයක්. එකතු කරගන්න තරමට හොඳයි. ඒක නිසා වස්තු වැඩෙන්න වැඩෙන්න හොඳයි. නමුත් මරණ මොහොතේ භාවනා කරන්නේ මරණ මොහොතේ අතහැරලා යන්න වෙනවා. අතහැරලා යන්න වෙන්නේ මොකද්ද? <coughs> අතහැරලා යන්න වෙන්නේ කොහොමද? අප්‍රිය දායාදතෝ කියලා බුදුරජාණන් සඳහන් තමන් අකමැති කෙනෙකුට මේ ටික ඔක්කොම දාලා යන්න වෙනවා. කවම කවදාකවත් ඒ තමන් හම්බ කරපු දේ තමන්ට ඕන විදිහට තමන් මරණට පස්සේ පාවිච්චි වෙන්නේ නැහැ. ඒව අයාලේට යනවා. ඒක නිසා අපි හිතමු කවුරු හරි බුදුබණක් අහලා මේ කාමවිෂේ දක්ෂ වෙලා ඉන්න ටිකේදී යා තමන්ගේ වස්තුව ධනර පිනට දීලා ලොකු සන්තෝෂයක් ඇති කරගෙන කුසල් ටික ඊගාවාත්මට ගෙනියනවා. අනිත් එක්කනා ඉන්නකන් නොකන ඔබී හම්බ කර කර ඉඳලා මරණ මොහොතදී මොනවත් කරගන්න බැරුව අප්‍රිය දායදයකට වැටෙනවා. තමන්ගේ හතුරෙක් අතරපත් වෙනවා නැත්නම් රජුරු අතරපත් වෙනවා. එහෙම නැත්නම් තමන්ගේ දරුවෙක් බල බල විනාශ කරනවා. එතකොට මේ මනුස්සයාට ඉන්නකන් නොකන ඔබී හම්බ කරුවේ මේ දෙන්න තමයි දරුවන්. නමුත් ඒ දරුවෝ කිසිම තැකීමක් කරන්නේ මේ වස්තුවට. ඒ අනුව බලනකොට සංස්කෘත ශ්ලෝකකාරයා කියනවා ඉන්නකම් ඩම්පින් කරගෙන ඊගාවැත්තට පිංගෙනියන් හදන එක මහා ලෝභයේ අර මෙච්චර වස්තුවක් හම්බ කරලා අන්තිම මොහොතේ අනිවාර්යයෙන්ම අනුට ලක්පත් වෙන බව දැන දැනත් හම්බ කරන මිනිහා විශාල දානපතියෙක් කියලා. නැසෙ හොඳටම දන්න මරණට පස්සේ ඔක්කොම දාලා යන්න වෙනවා. ඒ තීදිත් මේක නොකනොපි හම්බ කරනවා. වස්තුවට බැඳිලා මරණ මොහොතේ ඔක්කොම ගියාට පස්සේ ඒ වගේ දානපතියෙක් හිතා ගන්නවත් බෑයි. ඒක තමයි දානපතිකම දන්නව අනිවාර්යෙන් මරණට යනවා කියන්නේ. දැන් යෝගාචරෝ ওই දෙක මැද ඉන්නේ. යෝගාචරයම් උපෙන්නද වස්තු ප්‍රමාණයක් තියෙනවා. යම් ප්‍රමාණයක් දීලක් තියෙනවා. මේ දවස් හතර පහේ මොකක්වත්ම නැහැ. ඒකට කෙටි අයින් වෙලා. අයින් වුණාට පස්සේ අර දීපු වස්තු හම්බ කරපු වස්තු පිළිබඳව කාම ඡන්දේ දන්නේ යෝගාවචරය විතරයි. අනිත් එක්කනා මේ කාමයේ වස්තු කාම දැනගත්තට ක්ලේශ කාම දන්නේ නැහැ. ඒ නිසා යාගේ ජීවිතය ගත්තාම එක ඇහක් පෙන්න මිනිසෙක් කියලා කියනවා. මේ ජීවිතේ හම්බ කරන්න ඇහැ පේනවා. එයාට මේ හම්බ කරපු වස්තුව තමන්ගේ මේ භව ගමනට කොහොමද උදව් කරන්න කියන එක දැක ගන්න බෑ. ඒසර මේ ජීවිතයවත් යමක් හම්බ කරන්න බැරි එක්කනන කියනවා ඇස් දෙකේම පොට්ටෙක් කියලා. දෙයස් පොට්ටෙක් කියලා. මේ ජීවිතේ සාර්ථක ආර්ථික ජීවිතයක් ගත කරන එක ස්පොට් එක කියලා. ඒ හම්බ කරපු වස්තු දණ්ඩ බින්ඩ යොදවලා තමයි විවේකයක් හොයාගෙන වස්තුකාම ක්ලේශකාම අයින් කරගත්ත එක්කනට කියනවා ඇත් එකම තියෙන කෙනයි කියලා. ඉතින් මේ ඇස් දෙකක් ඕනේ යමක ගැඹුර දකින්න. අපිට තනියෙන් බලන්න පුළුවන් බලනකොට පේන්නේ අපිට ඔක්කොම මට්ටම් වෙලා. ඇස් දෙකක් තියෙන කෙනා තමයි ගැඹුර පේන්නේ. බුදුරජාණන් වහන්සේට ඇස් දෙකට අරින නිසා බුදුරජාණන් සල්ලක්ඛ්‍ය කියලා නම දෙනවා. ඇස්සයිල් ශල්්‍ය වෛද්‍යවරේ අක්ෂි ශල්්‍ය වෛද්‍ය කියලා බුදුහාමරණ කියන්නේ. මේ අයේ විතිතේ තියෙන සුද කපනවා. කැටරක් අයින් කරන්නේ. ඒ වගේ දෙයක් කරනවා. ඒ මොකද? උඹල වස්තු තියෙන්න ඕනේ නැතුව කරන්න බෑ. නමුත් මේ වස්තුව කෙරේ තියෙන බැඳීම සංසාරයෙන් සංසාරන බඩට වද දෙනවා. කවදාරි භාවනා කරන්න ගියොත් ක්ලේශකාම වශයෙන් බඳ දෙනවා. මේක දන්නේක හොඳයි. මෙන්න මෙහෙම පරංගි මෙන්න මෙහෙම කුෂ්ඨ රෝගයක් තියෙනවා මෙන්න මෙහෙම හොදි බහින ලෙඩක් අපිට තියෙනවා කියලා දන්නේ කොහොඳයි. ඉතින් ඒකයි මේ චේතසෝ විනිබද්ධා කියලා පෙන්වන්නේ යම් කිසි කෙනෙක් භාවනා කරගෙන කරගෙන යනකොට ඒ එයාට අතරමැදිදි වැටහෙනවා නම් Taman උපයාස අපයා ගන්නලද මේ කාම වස්තු වලට වස්තු කාමයට ඒක නිශ්චල චංචල පණ ඇති පණ නැති මොකක් හරි වෙන්න පුළුවන් අන්නේ අවිගත රාගෝ අවිගත ප්‍රේමෝ අවිගත ඡන්தோ අවිගත පරිලාහෝ අවිගත තන්හෝ පිපාසි මෙන්න මේක දැනගෙන මේන් ගැලවෙන්න කටයුතු කරන මිනිස්සුෝ සහ මේක නොදැන කාමී ගිලී ගත කරන මිනිස්සුව ගත්තාම මේකෙන් දැනගෙන ගැලවෙන්න හදන පිළිස 100 ප්‍රමාණයක්වත් කියන්න බෑ. 99.99999999999 ප්‍රමාණයක් වඩන එකම තමයි කරන්නේ. අද තියෙන ආර්ථිකයත් ඒකමයි, දේශපාලනයත් ඒකමයි, අධ්‍යාපනයත් ඒකමයි, රණ්ඩු කරන්නේත් ඒකටමයි, තාක්ෂණයත් ඒකටමයි, යටිතල පහසුකම් ඒකටමයි, මේ sannivedaneත් ඒකටමයි. උදේන් සාප හොගාල හම්බ කරන. ඉතින් හම්බ කරන්න හම්බ කරන්න ඒ ඒ කාම වස්තු વિશેයි රාගයේ වර්ධනයක් සිද්ධ වෙනවා. නැත්තම් මේ විදිහට කාගෙන යන්න බෑ මේක දිගේ. ප්‍රේමේ වර්ධනයක් සිද්ධ වෙනවා. ඡන්දේ වර්ධනයක් සිද්ධ වෙනවා. පිපාසේ වර්ධනයක් ඇති වෙනවා. පරිලාහයේ වර්ධනයක් ඇති වෙනවා. තණ්හායේ වර්ධනයක් ඇති වෙනවා. මේක ගැන අපිට තැකීමක්ම නැහැ. ගණ්ඩත් බෑ. අපිට දෙන අධ්‍යාපනයේ හැටියට ඒක සම්පූර්ණයෙන් අකාම කළා. ඒ වගේ මේ වස්තුකාම හිවීමේ බයලජ්‍ය දෙක නැති කෙරුවේ නැත්තම් කවදාකවත් විද්‍යාවක් දිනු කරන්න බෑ. කවම කවදාකවත් නිර්මාණශීලී වෙන්න බෑ. කවම කවදාකවත් ප්‍රගතිශීලී වෙන්න බෑ. ඉතින් යතින් බලනකොට බුදුරජාණන් වහන්සේ කියන්නේ සම්පූර්ණ නිර්මාණශීලීත්වයට විරුද්ධව යන ප්‍රගතියට විරුද්ධව යන කාමයට විරුද්ධ යන කෙනෙක් නිසා එදත් බුදුරජාණන්ට වචන 6කින් බැලලා තියෙනවා. අරසරසෝ අපගබ්බෝ උච්ඡේදවාදෝ කිසි දීක රසයක් දන්නේ නැති මිනිහෙක් මේ ගබ්සා කරන જાති කතා කරන කෙනෙක් බෝ කරන જાති නෙමෙයි උච්ඡේදවාදයක් කතා කරන මේ මිනිස්සුන්ට කිසිම දියුණුවක් ගැන කතා කරන්නේ නැහැ නේ කියලා. ඒ නිසා අපි ඒ පැත්තෙන් බලනකොට බුදුහාමුදුරු පිළිබඳ පොඩි සැකයක් අපිට තියෙනවා. මොකද ජීවිතේ පුරාම හම්බ කරන එකනේ කරන්නේ. අපිට තේරුමක් නැහැ මේ හම්බ කරන එක අපිට කොච්චරක් අපිට කරදර කරයිද කියලා හැඟීමක් නැහැ. ඒ නිසා මේක බදා ගන්නකොට මුතුජානනාංශය අපිට පොඩ්ඩක් පැත්තක තියන්න. අපි ඒ වෙනුවට සීවලි රූපේ ගහ ගන්නවා ගෙදර. මොකද ලැබීම තියෙනවා සීවලි ආමතෝ හිටියෝ. පාත්‍රයට අදාගෙන ඉන්නේ. හැම බිස්නස් තැනකදීම ශීවලි රූපේ ගහ ගන්නවා බුදුහාමරංගේ රූපේ තිබ්බොත් ටිකක් මොකද්ද මුස්පේන්තුවක් තියෙනවා. ශීවලි රූපේ තියෙනවා. එහෙම නැත්නම් වෙන දෙය කෙනෙක් ඉන්නවනේ පත්තිනි යත්තිනි මෑණියෝ ඉන්නේ අර කලයක් කරන රත්තරන් තල්ලි වැක්කිරන එකක්. අතේ තියාගෙන මේ පැත්තේ සංගීත භාණ්ඩයක් තියාගෙන පත්තිනි දෙයියෝ ලක්ෂ්මී ලක්ෂ්මී කියන්නේ ආඩ්‍යත්වයට දුවේදී හැම බෞද්ධයෙක් ගාම බොක්කේ ලක්ෂ්මී. දරුවන්ට උගන්වන්නේ ලක්ෂ්මී. එහෙම නැත්නම් අපි සීවලි රහතන් වහන්සේ පොත ගිය තැන ලැබීම ලැබෙනවා. බුදුරජාන් වහන්සේ 60 පිරුණාට පස්සේ ගන්න මුල්ලක අරන් තියලා තියෙනවා. මේ කාමයේ කෙරෙහි තියෙන අවිගත රාග, අවිගත දෝෂ, අවිගත ප්‍රේම, අවිගත පිපාස, පරිලාහ, තණ්හාව බලනකොට පේනවා අපි බුදුරජාන් වහන්සේට සහ කාමයට ගත්තාම දවසේ වැඩි වේලාවක් ජීවිතේ වැඩි වේලාවක් ගත කරන්නේ බුදුරජාණන්ත කෙරේ සද්ධාවටද නැත්නම් කාමී සද්ධාවටද කියලා ඒක ඇත්තටම අමාරු නෑ. ඇහැට හන්ලා පෙන්වන්න ඕන කමක් නෑ බලනවා නම් පේනවා. කොච්චරද කියනවා විලිලැජ්ජ නැති ධර්මයට පේනවා. බයලැජ්ජ කියන එක තියාගත්තොත් මේ දෙක දිහා ওই විදිහට මෙහි යන ගේම යන්න බෑ. ඉතින් ඒකට මේක බරපතල ගිහියත්තන්න කරන දෝෂාරෝපණයක් වෙනවා. මේ ආර්ථිකයට කරන දෝෂාරෝපණයක් වෙනවා. කාම ලෝකයට කරන දෝෂාරෝපණයක් වෙනවා. ඒ විතරක් නෙවෙයි. මේ කාම ලෝකෙන් ඇවිල්ලා මේ දවස් හත අටක් භාවනා කරන කෙනෙකුට උස්සන්න බැරි බරක් දෙනවා. කොහොමද දැන් දැන් ගෙදර ගිහිල්ලා කරන්නේ? දැන් ඔත උදේ ඉඳලා හැන්දනකම් බුදුහාමර වැඳම නිර්මව කවුද කණ්ඩ දෙන්නේ? කවුද දරුවන්ගේ ආර්ථිකය සලකන්නේ? කවුද අනාගත પરම්පරාව බාන නිසා දැන් දැන් උගුරේ හිර වෙලා තියෙන්නේ භාවනාව. කඩුවක් ගිල්ලා වගේ. කොහොම ගැලවෙන්නේ දැන් මොනවා කරුවත් ධම්මජීව හමුදු හරි බයින් වඩු ගන්න බුදු හමුදුර නැති වුණා. අපි කරන හරිය කොහොමද තුගරට වඩා බේත් කෑමක් නේ කරන්නේ. ඒ නිව්සීලන්ත යනකොට ඒ ගුත්තිසීලා හමුදුරෝ කියනවා මන් දන්නේ ඒ නිව්සීලන්ත වලින් ඉන්නේ ඔක්කොම ලංකායිනකෝ දොස්තරලා එහෙ ඉන්නේ. පුදුම විදියට සංඝයාට දාන වේලා බෙදලා දෙන්න කැමතියි. හැබැයි හැම කෙනෙක්ගේම ගෙදර පොඩි බාර් එකක් තියෙනවා. හැන්ද වෙනකොට කට්ටිය එකතු වෙලා ඇත්ති වෙන්න බොනවලු සීතලයි. දවල් වරුවට සංඝයාට සලකන කවුරක්වත් නැතුළු ඉච්ච රෑ වෙනකොට මිනි බාර් එකක් හැම දොස්තර මහත්තයගේ ගෙදරම තියෙනවා. ඉතින් අරක දිහා බලන්නේ නැතුව දානේ වළඳලා අපි ගෙදර එනවා අපව එනවා කියලා. බාර් එක දිහා බලන්නේ නැතුව. මේ මේ දෙක තමයි ගිහියා කියන්නේ ඔන්න ඔච්චර තමයි. බුළු ආන්තනම් අර පැත්තේ කාමේ වඩනවා. කාම වැඩිවීමටත් භාවනාවත් පාවිච්චි කරනවා. ශාසනයත් පාවිච්චි කරනවා. ඔත් අවස අවාසනාවට හෝ වාසනාවට බුදුහාමුදුරෝ චේතෝ කීල සූත්‍රය සඳහන් කරලා තියෙනවා. චේතසෝ කීලෝ චේතෝ කීලෝ චේතසෝ විනිබද්දෝ. දැන් මෙවැනි මට්ටමක් තේරුම් ගත්තට පස්සේ කවුරු හරි යෝගාවචරයට තේරුණා නම් මම මගේ ජීවිතයේ අවුරුදු 6න් පටන් ගත්තාම 26ක් 27ක් වෙනකන් සුන්දරම වයසේ මොකද්ද කරන්නේ මේ සල්ලි හම්බ කරන්න ඇති ඉගෙන ගන්න. මේ රට බැන්නම් පිට රට ගිහිල්ලා ඉගෙන ගන්න. සුදුසුකමට බැන්නම් ප්‍රයිවට් ස්කෝල් එකට ගිහිල්ලා හරි ඉගෙන ගන්න. ඉගෙනගෙන විද්‍යාවේ ඉඳලා 55 වෙනකන් ලියා ගහපු අමුඩේ ගලවන්නේ නැතුව හම්බ කරන්න. සඳා උදේ තද කරලා ගහගත්තාම අමුඩේ සිකුරාද හැන්දෑවේ තමයි ලියන්නේ. ඕවර් ටයිම් කරගෙන බස් වල රස්ති ආදු වෙලා දූවි ගාගෙන අරකය මේකයින් බැනුම් අහගෙන තෝතෝ වරපල කියලා හම්බුණා 55 වෙනකොට ඔන්න කෙලවෙන යන්ත්‍රේ මතුවෙන ඔන්න ඩයබටිස් කිය. ඔන්න ඇවිල්ලි වල කොලෙස්ටරෝල් කියලා. ඔන්න ගිඩිනස් කිව්වම හම්බ කරපු සබ්බසරීවේ දීලා. දැන් ඉතින් ආයෙත් පොල් කට්ටත් අතටගෙන හිඟා කරන ජීවිතයක් අපිට තියෙනවා. ඉතින් අපි මේක තමයි දරුවාට පතන්නේ මේක විශාල සාපයක්. දරුවාන දෙන විශාල සැපයක් උන්දේ සුන්දර ජීවිතයක් නැහැ, තෙල්ලමක් නැහැ. ඊළ විශාල වශයෙන් හම්බ කරන ඊට පස්සේ විශාල වශයෙන් විනාශ කරන විනාශ වෙනවා මේ ලෙඩක් ආපු ගම. ඊට පස්සේ කට විරිත්තිලා මැරලා යන්න සිද්ධ වෙනවා. ඒක තමයි අද තියෙන ක්‍රමය. ඒකෙන් පිට හිතන්නවත් අපිට ක්‍රමයක් වුණල නැහැ. ඒකිට හිත යන්තම් හිතන ක්‍රමයක් තිබුණා අපි අත්තම්මලා මුත්තම්මලා ගාව. මේ මිනිස්සු ලැබෙන දේ විනාශ කරන්න නැතුව පරිස්සමෙන් හම්බ කරලා ඔය තරම් රූපලාවන්‍යයක් නැහැ ඔය තරම් සුකොබොබෝගේමකුත් නැහැ තියෙන විදිහට ජීවත් වුණා උන්දලා ඒ නිසා පොළොව කාබාසිනියක් කෙරුවේ නැහැ උන්දලා හිටි තැනක ලකුණක්වත් නැහැ පොළවේ අපි විතර කැත කරලා නැහැ බිත්ති යන යන පාරේ ගන්ධත්තාරේ දැන් ඉන්න પરම්පරාව ගිය තැනක කක්ක කරගෙන යන්නේ පරිසර විනාශ කරගෙන සූරකමින් ගස්කොලන් කපාගෙන ගමන් ගන්න. ඉතින් මෙවැනි දෙයකට හිත ඉදිච්ච ඉලන්දාරියෙක් මෙවැනි දෙයකට හිත ගිය ළමිෂ්යෙක්ගේ හිත බලන්න දැන් මේ මිනිස්යාට තේරුණොත් මේ ਸਰවඥාන්සේ දේශනා කරන එකේ ඇත්තක් තියෙන අඩු ගානේ. නිකන් කාට වචන දිගේ තැකි දැන් හොයන හොයන හම්බෙන හම්බෙන විද්‍යානුකූල නිෂ්පාදන නැත්තම් නවීන දැනීම බුදුදහමටමයි උදව් කරන්නේ. දැන් ඒක හරි. දැන් ඒතකොට මේ ලෝකයේ යන්නේ પરම්පරා ගාන කවදාකවත් කාපු නැති විදියට කෑමක් කාගෙන විනාශ කරගෙන සුකෝභෝගී ඉන්නවා. එතකොට මේ තීරුම් ගත්ත ඊලන්දාරියෙක් ළමිස්සියෙක් උදාහරණයක් කරගත්තොත් කොහොමද මේ මිනිස්සයා මේ මේ කාම රාගයට කාම ඡන්දයට කාම ප්‍රේමයට පිපාසයට පරිලාහයට සහ මේ කියන තණ්හාවට උත්තර දෙන්නේ කියලා ගොඩ ගන්න බැරි ප්‍රශ්නකට වැටෙනවා. මූල ධර්ම වශයෙන් නම් උත්තරයක් නැහැ. කාමේ නැතුව බෑ. නමුත් තිබුණොත් හිත දියුණු වෙන්නේ නැහැ. බුදුරජාණන්සේ අවශ්‍යයි. නමුත් බුදුරජාණන්සේගේ හිටියාම බඩගින්න ඉන්න වෙන්නේ. හම්බ වෙන්නේ නැහැ. ඔය අපිට ඕන කරන සුඛෝභෝගී සමාජ මට්ටම එක මනුස්සයට කාර් දෙකක්, ෆ්‍රිජ් එකක්, ගෙයක් හම්බ වෙන්නේ නැහැ. ඉතින් මේ ප්‍රශ්නේ මතු කිරීමේදී බුදුරජාණන්සේ බොහෝම ලස්සන සූත්‍රයක් දේශනා කරනවා. අන්න අර වගේ අතරමැදට හිර වෙච්ච ඉලන්දාරියෙකුට ළමිසියෙකුට නාකියන්ට නාකිච්චන්නම් තේරෙයිද මන් දන්නේ. හැබැයි මේ ප්‍රශ්නේ සාකච්ඡා කරන බුදුහාමුදුරුවෝ නාකි නාකියෙක් එක්ක. ඒක නිසා මම හිතනවා ටිකක් ගණ්ඩාලු පුළුවන් ගන්න පුළුවන් වෙයි. බුදුරජාණන්සේ ඉන්න කාලේ හිටියා ওই මාළුක්‍ය පුත්ත කියලා වයසට ගිහිල්ලා පැවිදිච්ච හාමුදුරු කෙනෙක්. ඒ හාමුදුරුවෝ ඇවිල්ලා බුදුහාමුදුරුවෝ දානවා බෝලයක් ස්ක්‍රූ බෝලයක් දාන්න බැට් කරගන්න බැරි જાතික. දාලා කියනවා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ සරුවඥයි. මට එකලා වෙලා බණක් භාවනාවක් කරගෙන යන්න මේ මේ කාමයේ එවවා වදේ කරදරේ නැති වෙන්න අපමත්තෝ ඌපකට්ටෝ පහිතත්තෝ විහෙරියම් යම් විදිහටම ප්‍රමා වෙන්නේ නැතුව පැත්තකට වෙලා විවේකීව භාවනා කරමින් ඉන්න පුළුවන් විදිහ බණක් කියන්නකෝ මට කියලා. දැන් නාගි වෙනකම පෙන්කෙල්ල පෙන්කෙල්ල පෙන්කෙල්ලලා දැන් බුදුහාමුදුර ළඟට කියනවා ඔබ වහන්සේ තරුවච්චන් අය මට සුද්ධ වෙන්න බණක් කියන්න කියලා. ඒක අපේ සාමාන්‍ය වචනෙන් කියනවා. බුදුජනනාංශේ ලස්සන වචනයක් තෝ මං මගේ වචන වලින් කියන්නේ බුදුහාමුදුරගේ වචනේ එහෙම තමයි. තෝ මෙච්චර නාක් වෙනකන් ඉඳලා ඇවිල්ලා දැන් මගෙන් ඉල්ලනවා මේ භාවනා කරන්න බණ. එහෙමනම් මිනිස්සු ළමිසියක් කියලා දාරි කොච්චර දාසි ඉල්ලන්නේ බාද. නාක් වෙලත් ඇවිල්ලා මම වෙන වෙන වෙනම වන බන ඉල්ලනවායි කිය. මට ඒක හරි කියන්න දෙන්න. ඔබට කියන්න දෙ කීල ඉවරයි කියලා වගේ නිකන් නිකන් එනකොටම මූණට දමලා ගන්න. ඉතින් අර හම්සෝ කොහොම හරි බයපක්ෂව ඉඳලා. ඊට පස්සේ බුදුරජාණන්සේ දෙනවා තර්කණයක්. මේ කාම රාගය, කාම ඡන්දේ, මේ ප්‍රේමය මෙච්චර බරපතල විදියට අපි බූවල් එක්කවල අල්ලගෙන හිටියට බුදුරජාණන්සේ කියන ක්‍රමයට මේක මේකේ තියෙන විස කපලා යන්න පුළුවන්. මෙන්න මේ ප්‍රශ්නාවලියක් අහන බුදුහාමුදුරුවෝ. දැන් හිතන්නේ කියලා කියනවා ඇහැට පේන රූපයක් ගැන. අපි ඒවට කියන වර්ණ సంతාන කියලා. වර්ණකින් සහ සටහනකින් තමයි අපිට රූප වෙන්නේ. ඒ රූපයක් තියෙනවා මේ ලෝකෙම කවදාකවත් දැකලා නැහැ. දැන් බලමිනුත් නැහැ. දැන් පේන්නෙත් නැහැ. ඉස්සරහට පෙනෙන්නෙත් නැහැ. එහෙම රූපේ රූපකින් උඹට කාමයක්, ඡන්දයක්, පරිලාහයක්, විපාසයක්, තණ්හාවක් ඇති වෙයිද කියලා. ලෝකේ තියෙන විශාල රූප ගොඩක් තියෙනවනේ. ඒ රූප ප්‍රමාණය තියෙනවා හිතන්නේ කියලා කියනවා චක්කු විඤ්ඤාණ රූපා අද්දිටා අදිට්ඨ පොබ්බාන පස්සතින පස්සේ යන්ති. සම්තිතේ තත්ත රාගංවා ප්‍රේමංවා ඡන්දංවා. ඒ රූපෙඹ කවදාවත් දැකන්නේ දැන් බලමිනුත් නැහැ. දැන් පෙනෙන්නත් නැහැ. මත්තර පේන්නෙත් නැහැ. ඒ හැම රූපෙකින් මට කවදා හරි කාමයේ ඡන්දය රාගයක් ඇති වෙන්න පුළුවන්. ඒ තාරසෝන්ස් කියනවා එහෙම වෙන්නේ නැහැ. ආයෙම නම් සද්ද જાතියක් තියෙනවා හිතන්න කනට ඇහෙන. කවදාවත් අහලා නැහැ. දැන් අහමිනුත් නැහැ. දැන් ඇහෙමිනුත් නැහැ. මත්තට ඇහෙන්නෙත් නැත්තම්. එහෙම සද්දකින් ඔබට කෙලෙස් උපදී. <coughs> කාමච්ඡන්ද රාග ප්‍රේම උපදින්නේ නැහැ ස්වාමීන් වහන්සේ. යෝගිම ගඳක් තියෙනවා, රසක් තියෙනවා, පහසක් තියෙනවා. කවදාහකවත් මුලිච්ච වෙලා නැහැ. මුලිච්ච වෙන්නෙත් නැහැ. එහෙම දෙකින් කෙලෙස් උපදින්න පුළුවන්. එතකොට මේ ස්වාමීන් වහන්සේ කියනවා නෑ. එහෙම කෙලෙස් උපදින්නේ නෑ. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්නවා ලෝකේ කොච්චර වස්තු තිබුණත් ඒවා මුලිච්ච වෙච්ච ටිකෙන් විතරයි කෙලෙස් උපදින්නේ. අපිට මුලිච්ච වෙච්ච ටික විතරයි කෙලෙස් උපදින්නේ. අනිත්‍යව ගැන භාවනා කරන්න ඕනෙත් නැහැ, වැණිවල් ලබන්නත් බෑ. ඒක නිසා ඇහැට රූපයක් වඩන වෙලාවේදී මට දැන් ඇහැට රූපයක් දකින්න කියලා ඔබ දන්නවනම් එතන විතරයි කෙලෙස් උපදින්නේ. මේ ලෝකයේ තියෙන අනික් රූප වලින් දකින්න තියෙන රූප වලින් කවදාවත් කෙලෙස් උපදින්නේ නැහැ. එනිසා මේ මුළු ලෝකෙන් රාගය කාමයේ වස්තු අයින් කරන එක නෙවෙයි. දී ඇති මොහොතක අපි ඉන්න රූප බලමින් නම් එතනින් විතරමයි කෙලෙස් උපදින්නේ. ඒ වෙලාවේ කණෙන් කෙලෙස් උපදින්නෙත් නෑ. රූප බලනකොට කණේ හිත නෑනේ. කණ්ඩ සද්දාවට වැඩක් නෑ. නාසයේ නෑ, දිවේ නෑ, කයේ නෑ. ඇහැට රූපයක් වෙන එතනින් විතරමයි කෙලෙස් උපදින්නේ උඹට පුළුවන් නම් එතෙන්ට ඇහැ තියාගෙන ඉන්න එතෙන්ට සතිය තියාගෙන ඉන්න එතෙන්ට අප්‍රමාද වෙන්න එතෙන්ට මානසිකාරය යොදවන්න අන්න ඔබට හිතාගත හැකි ලෝකේ කොච්චර රූප සද්ද ගන්ධ රස ස්පර්ශ තිබුණත් දැන් කෙලෙස් උපදින මේ බල බල අයින රූපෙන් විතරයි. ඒකට අනිත් ඉන්ද්‍රියයන්ගෙන් කෙලෙස් උපදින්නෙත් නැහැ. ඔබට පුළුවන් දේ ඒක දැනගන්න රාත්තල් ගන්න කියන දැන් උපදින කෙලෙස් ගන්න ආනේ නම් හිතාගත හැකි. ওই ලෝකේ වස්තු තිබුණාට ඇහැකන දිවනාසේ කයමන තිබුණාට එකයි එකවරට කෙලෙස් උපදවන්නේ ඒකට හිත යොදන්න. එහෙම නැත්නම් සද්දයක් ඇහිමින් ඉන්න මට දැන් තියෙන සද්ද ඇහෙන කායම නම් දැනගනි උපදින තාක් කෙලෙස උපදින සද්දෙක් විතරයි ඒ වෙලාවේ රූප පෙන්නට උඹට රූප පේන්නේ නැහැ ඒ වෙලාවේ මොකද ඇහි හිත මේ තියෙන ගන්ධ රස පහස නැහැ මේක දැනගන්න පුළුවන් ඉතින් ලස්සන බුදුරජාණන් ලෝකයක් කරේ තියාගෙන ඉන්න හදන කෙනෙකුට ওই ලෝකේ නෑ මේ මේ වර්තමාන මොහොතේ තමයි උපදින තාක් කෙලස උපදින්නේ අන්න ඒක දැනගන්න කියන එක මහසි සාඩෝ ස්වාමීන් වහන්සේ පොතේ පෙන්නනවා ලෝකේ කොච්චර කෙලස් තිබුණත් අපි ප්‍රිය වස්තුවක් හරහා විතරයි අපි පෙම් කරන දේ හරහා විතරයි රාග කරන දේ හරහා විතරයි වස්තු උපදී. පෙමතෝ ජායති සෝකෝ. තණ්හාය ජායති සෝකෝ. ඒ නිසා අපි හම්බ කරපු ටික විතරමයි වද දෙන්නේ වෙන කිසිම වදයක් නැහැ. ඒ නිසා අපි අමුඩ ගහගෙන හම්බ කරුවට ඒ ටික හම්බ කරගත්ත ටිකෙන් විතරයි කෙලෙස් උපදින්නේ. අනිත් කට්ටියගෙන් නැහැ. අපි යමකට තණ්හා කරනවනම් තණ්හා යায়ති සෝකෝ. පෙමතෝ ජායති සෝකෝ. ඉතින් ඒ නිසා අපි උදේ හයිය තියෙන තාක්කල් කරන්නේ තණ්හා කරන දේවල් ලං කර ගන්න. ප්‍රේම කරන දේවල් ලං කර ගන්නවා. ඒ ලං කර ගන්නවා කියන්නේ ශෝකේ ලං කර ගන්න. ඉතින් ශෝකේ ලං කර ගන්න බැරි අයට අපි දුප්පත් කියනවා. ශෝකේ ගොඩාක් ලං කර ගන්න පුළුවන් අයට අපි පොහසත් කියනවා. කෙරුමක් කියනවා, අයියා කියනවා, අක්කා කියනවා, මුදුනා කියනවා. ගරු කියනවා. ඉතින් බැරි එක ඌට වැඩකුත් නැහැ. ඌ හිතන්නේ අනේ ඔක්කොටම හම්බ වුණා මට හම්බුනේ නැහැ කියලා ඌ කොහොමදත් ඉන්නේ අපායි. හම්බ වෙච්ච එක අනිත්‍ය උන් තලාගෙන බාගෙන හම්බ කරගෙන ඒකත් ඉන්ටර්සිටි කෙනෙක් ගවගේ ගිහිල්ලා බහින්නේ අපායි. ආතරණක නතර කරන්නේ නගරාන්තර සේවේදී මේ මැරෙනවා ගෙලින්ම අපායි. කඳ උඩට ඔළුව පල්ලෙහාට තියාගෙන වැටෙන්නේ. බක්කාල. ඒ අහලවත් නැහැනේ මේ පෙමතෝ ජායති සෝකෝ කියන එක ඇහුණත් ඒක නිකන් කනට මිහිරි නැහැනේ. හොඳ හොඳ නාඩගම් නම් තියෙනවා තණ්හාය ජායති සෝකෝ පෙමතෝ ජායති සෝකෝ කියලා නාඩගමක්ම තියෙනවා. පේන්නෙත් නැහැ. බෙන්නුන්ට ඒකේ ඔය යහනුන්ගේ ආලොප්පන ලාලප්පන ටික විතරයි පේන්නේ. නාඩගම පේන්නේ නාඩගම දැක්කනම් පෙනේවි මේ මොහොතේ තමයි උපදින කෙලෙසයක් උපදින්නේ. ඒක පරිස්සම් කරගනි. ඊට පස්සේ මම ඔබට දෙන්නම් සහතිකයක් ලෝකේ කොච්චර කෙලෙස් වඩන වස්තු තිබුණත් මුලිච්ච වෙන එක විතරයි තියෙන්නේ ඒ මොහොත රැකපන්. ඊට පස්සේ මාළුන්ක පුතු ස්වාමීන් වහන්සේ බුදුජාන වහන්සේට බණක් කියනවා. සාංශ රූපන් දිස්වා සති මුට්ටා පිය නිමිත්තම් මනසිකරෝති සතියෙන් තොරව අපි රූපයක් බලන වෙලාවෙ මෙන්න ස්වාමීන් වෙන සිද්ධ වෙයි. නසෝ රජ්‍යති රූපේසු රූපන් දිස්වා පතිස්සතු රූපේ දකින්නකොටම රංජනය කරන්නේ නැහැ සෝන්ස මම රූප දකින්නවා කියලා දැනගන්නවා කියලා රූපේ සම්බන්ධ කරන ඇහැ සම්බන්ධ කරන ગાතා දෙකක් කියන. සද්දයක් ඇහෙනකොට අසතියෙන් හිටියොත් මෙන්න මෙහෙමයි සෝන්ස කෙලස් උපදින්නේ. සද්දයක් එනකොටම ඒකේ සතිය පිහිටියන සෝන්ස ඒකෙන්මයි නිවන් දකින්නේ. ගන්ධයක් එනකොටම ඒක රමණය කරන්න පටන් අරගත්තොත් සතියෙන් තොරව මෙන්න සෝන්ස කෙලස් උපදින හැටි. ගඳක් එනකොට මගේ හිත දැන් තියෙන ගඳක කියලා එතන සතිය පිහිටන එතරිම නිවන් දකින්න හැටි කියලා ගාත 10ක් දේශනා කරනවා. එතකොට පේනවා නාකිය වුණාට කියපු දේ තේරුම් ගන්න තියෙනවා. බුදුජානක කියන්න හදන දේ පොඩි උපමාවක් බුදුහාමුදුරු දෙන්නේ. දකපු නැති, දකින්න නැති, බලන්න නැති, බලන්න වෙන්නේ නැති රූපක කෙලස් තියනවාද නැහැ? එහෙනම් මේ ඉස්සරහ තියෙන ටික විතරයි කෙලස් තියෙන්නේ. අන්න ඒක රැක ගන්න කියලා එතකොට ඔය හුඟ දෙනෙක් අහලා තියෙන බාහ්‍ය සූත්‍රයේ දේශනා කරපු දේ හේම බුදුරජාණන්සේ සඳහන් කරනවා දිත්තේ දිට්ඨමත්තම් භවිෂති සුඛේ සුතමත්තම් භවිෂති මුතේ මුතමත්තම් භවිෂති විඤ්ඤාතේ විඤ්ඤාතමත්තම් භවිෂති ඉෂා දකින්න රූපයට ලොල් කරන්න එපා ඒක දැක්ක එතන ඉවර කරපන් එහෙම නැත්නම් අපි භාවනා කරනකොට අපිට සද්දයක් ඇනේ සද්දෙට හිත පිට ගියයි කියලා පශ්චාත්තාප වෙන්න එපා එහෙම නැත්නම් ඒ දැකපු සද්දයට ප්‍රේම කරන්න එපා. ওই මනාපමනාප දෙකේ තමයි කෙලස් තියෙන්නේ. හිත පිට ගියාට කමන්නේ නැහැ. හිත පිට ගියා කියලා පශ්චාත්තාප වෙන්නත් එපා. හොඳ ලස්සන සද්දයක් ඇහුවයි කියලා සතුටු වෙන්නත් එපා. ඔබ ආයේ හිත ආපහු අරමුණට වනේ. එහෙනම් එතන කෙලස් නැහැ. සද්දයක් අහලා තියෙන එක ලස්සනද කියනවා. සද්දන් සුත්තා සති මුට්ටා පිය නිමිත්තම් මනති කරෝති තස්ස සෝචේති සත්තං වේදේති වේදනා ചാපි වේදිතං සද්දෙත් අහනවා වේදනත් විඳින ඒත් කෙලෙස් උපදින්නේ නැහැ ශාන්සියා දන්නවා මම ඉන්න ඕනේ ආනාපානේ සද්දකට හිත පිට ගියා මට තරහක් ආවේ නැහැ මට සද්ද පිළිබඳ ආසාවක් ආවේ නැහැ මං ආපහු ඇවිල්ලා ආනාපානට ආවා එහෙමනම් සද්දයක් ඇහුවත් සද්ද ප්‍රියමනාපමනාප වුණත් ඒ ප්‍රමාණය දන්න කම නිසා හිත ආපහු ආවට පස්සේ මගේ හිත මනාපමනාප නැත්තම් කෙලස් නැහැ. ඒක පණ්ඩිත ස්වාමීන් වහන්සේ කියව එක තමයි මම එදා මතක් කරේ. භාවනා කරන කෙනෙකුට හිත පිට යනවා සද්ද වලට, වේදනාව වලට, එහෙම නැත්නම් හිතවිලි වලට. ඒ හිත පිට ගියාට ඒ ගියේ එක අභිරමණය කරන්නෙත් නැතුව, ඒකට ද්වේෂ කරන්නෙත් නැතුව හිත ගන්න පුළුවන් නම් Tamange මූල කර්මස්ථාන අපි ඉඳගෙන ඉන්නවනම් ඉඳගෙන ඉන්න අරමුණට. සක්මන් කරනවනම් පිට ගියේ හිත ආයෙත් අරමුණට ගන්න පුළුවන් නම් කෙනෙකුට විශ්වාසයෙන් කියන්න පුළුවන් නම් මේ පිට ගියා තමයි යන්න ඉස්සෙල්ලත් හිත තිබුණේ සතියේ ගිහිලා ආවට පස්සේ සතියේ එහෙමනම් හිත පිට ගියාට කෙලෙස් ඉපදිලා නැහැ. ඒක අපි කෙලෙස් අහෝසි කරන ක්‍රමය කියලා කියන විපස්සනා. එතකොට යට රූපත් වෙන්නලා රූපෙට ආසාවත් ඇතිලා කෙලෙස් ඉපදිලා නැහැ. ඒක තමයි කියන්නේ අතේ වණී නැත්තම් වසභාජනයේට අත දැම්මට මොකුත් වෙන්නේ නැහැ. මේ මත්සද්දගෙනල්ලා ලස්සන මෝපෙව්වේ කල්ලන්නේ අටවලා තිබුණාට උගුල මාස් වැද්ද ඇවිල්ලා රසමසවුල කෑවත් උගුල ගස්සගත්තේ නැත්තම් ප්‍රශ්නයක් නැහැ. අහුවෙන්නේ නැහැ. උගුල තිබුණා කියලා බය වෙන්නත් එපා. උගුලට ගිහිල්ලා රසමසවුල කන්නත් පුළුවන් මන්ද ගස ගන්න නැතුව. ආපහු ගියොත් මස්සද්දර කරන්න දෙයක් නැහැ. දක්ෂ මුවා මේකත් කාලා යනවා. ඒක කියලා දෙන්න අමාරුයි භවනා කරපු නැති සතිය වඩපු නැති සතියේ ඉන්නකොට හිත පිට ගිහිල්ලා පශ්චාත්තාප නොවි නැවත සතියට ගෙනත් දීපෙක් කරනට මිස හරිය අමාරුයි කියලා දෙට එහෙම නැත්නම් හිතනවා මේ ලෝකයක් කෙලෙස් ඉතින් මං කොහොමද තනියම කෙලෙස් අයින් කරන්නේ නේ ලෝකයක් කෙලස් තිබ්බට අපිට ඔක්කොටම කොන්තරත් ගන්න ඕනේ අපිට කොන්තරත් ගන්න වෙන්නේ ඒ ඒ වෙලාවේ මුලිච්ච වෙන කෙලෙසට අන්නේ විදියට භාවනා ඉදිරියට යන්න යන්න යන්න තමන්ට හානි කරන කෙලෙස් ප්‍රමාණය අචේතනිකව එවුව කෙලෙස් වෙන්නේ සචේතනිකව යං යං වේදිතං කම්මං කරෝති තන්තං විපාකං පටිසේවති කියලා බුදුරජාණන් සංඝ. තමන් දැන දැන යම් කර්මයක් රැස් කරනවා නම් ඒකේ විපාක වෙඳින්න ඕනේ. එහෙම තු ලෝකේ රූප තිබුණයි කියලා ප්‍රශ්නයක් නැහැ. මම ඇහැ ගහලා ඇහැ මුලිචුණා ප්‍රශ්න නැහැ. මම ඒක බලලා ඒ රූපේ ව්‍යංජනාන ව්‍යංජන අංග ප්‍රත්‍යංග බැලුවොත් කෙලෙස් උපදිනවා. අංග ප්‍රත්‍යංග ව්‍යංජන නිසා බැලුවොත් කෙලෙස් උපදින නිසා මම ඒක බලන්නේ මම ඒ විස්තර බලන වෙනකොට මම අරමුණට එනවයි කිව්වොත් එයා අච්චර උගුලක් ළඟට ගියාට රස බැලුවත් මනාපමන පහල වුණත් ආපහු අරමුණට ආපු නිසා කෙලෙස් නැහැ. මොන කිසිම මේ ලෝකේ ආගමක මේ විදියට එතන එතන මරණය පස්සේ කෙලෙස් සෝදන ක්‍රම තමයි මුළු ආගමේම තියෙන්නේ. මරණ පස්සේ බුදියන්නාංශ ළඟට ගියාම හරි. බුදුරජාණන්සේ කෙලෙස් උපදින හැටි ඕනේ ආගමට ලස්සන කියලා දීලා කියනවා. මේ හරියට සතියෙන් ඉන්නවා නම් උපදින උපදින කෙලෙස් එතන එතන ගෙවම් කරනවා. එතකොට එනවා සතුටක්. ඔය කෙලෙස් කරපේකනට ගොඩක් සතුට එනවා. මේ කෙලෙස් අපි නොදැනුවත්කමට කරාට පහුවෙනකොට කරන කෙලස් ප්‍රමාණය හරියටම ගාහන වශයෙන් කියන්න දාන්න. ඒකලක ගෙවම් කරන ක්‍රමෙත් දාන්න. හැබැයි බයක් ඇති වෙනවා මෙලෝ සම්මතිය කවුරුත් පිළිගන්නේ කාට මොන જાතින් කිව්වත් පිළිගන්නේ නැහැ. ඒගොල්ලෝ කියන්නේ නැහැ. නිකට අල්ලේ තියාගෙන අනේ මං කරපු අකුසල කර්ම කී කිය තැවි තැවි ගෙවම් ක්‍රමන ක්‍රමේ දන්නේ අර වෙච්ච කෙලෙස් වලට තැවෙනවා. තව තවත් කෙලෙස් වැඩෙනවා. කුසල් උපදින හැටි දන්නේ නැහැ. එහෙම නැත්නම් කෙලස් ගිවං කරන ක්‍රමයේ දන්නේ ඒක දැනගත්තට පස්සේ මේ කෙලස් කියලා කියන්නේ මේ අල්ලට වැච්ච දුවේ ටික හොක් ගාලා බෙමිනා වගේ බෙමින්න පුළුවන් දෙයක්. එහෙම නැහැනේ. මේක කටුවට උණක් වාගේ ලේ පෙරන දෙයක්, වද දෙන දෙයක් කියලා පුදුමාකාර බයක් ඇති කර ගන්නවා කෙලස් පිසි. බුදුජන් වහන්සේගේ ඉන්න හරියට කෙලස් කිට්ටු කරන්නත් බෑ. මොකද කෙලස් කියන්නේ ඒ තරම්ම නිකන් පිට කාටු වගේ එකක්. කුල්ලක් කරන ගහපු ගමන් ගසලා යන එකක්. බැත වගේ නෙවෙයි. ඒකට මේ කෙලෙස් එද්දි සතිය පවත්තන කෙනාට තේරෙනවා. රූප පේනකොට සතිය නැත්තම් කෙලෙස් එනවා. මනාපමනා පේනවා. එමු රූපෙ ඉන්නේ ඉස්සෙල්ලා සතිය තිබුණා. ඊට පස්සෙත් මම සතියට ගන්න හැටි දන්නවා. ඒකට කෙලෙසෙන්නේ නැහැ. එතකොට බන්ධනයක් නිදහස් වෙන බව. මෙතෙක් කල මම කරපු කරපු කෙලෙස් වලට ගෙවන්න වෙනවා, මට අපාය යන්න වෙනවා, අනුන්ට සාප කරනවා, තමනු සාප කර ගන්නවා. දැන් දන්නවනේ අපි බුද්ධ පුත්‍රයෝ, අපි බුද්ධ දුහිතෘකාවෝ, අපිට බුදුහාමරෝක මේ දීලා තියෙනවා. අපේ પરම්පරාවේ කට්ටිය කෙලෙස් කපන හැටි මේ ජීවිතේ පෙන්නලා තියෙනවා. මත් මමත් සිල් රකින්නවා. මම කද්දාකවත් එහෙම භාවනා කරනකොට නිග්‍රහ කරන්නේ නැහැ. මාත් ඉස්සරහට යනවා කියලා යන්නේ. ගියාම ලක්ෂිකුත් එකක්ම Tamanට තේරෙයි මේ වෙන කෙලෙස් ප්‍රමාණ කිරීම හරහා ගලවන්න පුළුවන් ගතිය. ඉතින් මේක දන්නේ නැති කෙනා කියනවා අනේ මේ භාවනා කරන්න ගියාම මාර බලවේග එනවනේ. ගෙනදත්තදී කරදර එනවනේ. නෑ ඒව ප්‍රශ්න පත්‍ර. ඒවට උත්තර දෙන්න දෙන්න තමයි ඉහළ පාඩම් පන්ති වලට යන්නේ. ඒක නිසා Taman දැනගන්න ඕනේ කාමයේ පිළිබඳව අවීත රාග, අවීත දෝෂ, අවීත ප්‍රේම, අවීත පරිලාහ, දාහ, තණ්හා Taman ළඟ තියෙන තාක්කල් භාවනා ඉවර නැහැ. අපි අරමුණේදී නම් භාවනා කියලා ධ්‍යාන ලැබලා අනම්මන යන්න පුළුවන්. නමුත් එළියට ආවට පස්සේ ආයෙත් මේ කුණු කන්දලේට බැඳෙනවා නම් එහෙනම් ඉතින් අර පැත්තේ ලකුණු ලැබුණට මේ පැත්තේ ලකුණු ලැබෙන්නේ නැහැ. නමුත් Taman දන්නවනම් බාහිර දේවල් වලත් ප්‍රයෝජන සඳහා පාවිච්චි කරනවා. මේ අර මෙහෙට ආවා උපාසකම්ම කෙනෙක්. එතකොට මං එහා කොනේ ඉඳලා බණ කියන්නේ. ওই ශාලාව විතරයි තිබුණේ. ඉතින් හැමදාම බණ කියනකොට මම මේ 60 පිල්ල හොට වෙනිච්ච අම්මලා එනවා මෙතන භාවනා කරන්න කියලා බයින්. ඔය අම්මට තද වුණා. කේන්ති ගියා. කේන්ති කියලා දාසේ රිට්‍රීට් එක ඉවර වෙන දාසේ කියනවා අපිට බණින්න එනවා මෙතන මේ 60 පෙට්ටලා හොට පැන්න හැමලයි කියලා මට 80යි බණ වයස අපේ ගමේ හාමුදුර කෙනෙක් හිටියලු මේ අරණ්‍ය වාසී හාමුදුර කෙනෙක් ඇවිල්ලා හිටියෙම සෝම් පිට්ටනියලු. ඉතින් අපි දාන දෙන්න ගියානේ. අනේ දාණි අරගෙන ගිහින් කෙල්ලෙක්ගේ අතින් ඇල්ලුවනේ. ඊට පස්සේ අපේ තාත්තලා එහෙම කිව්වලු පලාද යන්න බයි කිව්වලු පරට්ටයි ඉන්න දිහාට. කියලා ඊට පස්සේ දුන්නේ අපිට තිබුණේ නැහැ භාවනාවක් ඒ කාලේ. ඊට පස්සේ කවුද අම්මා කෙනෙක් භාවනා කරන්න ගියාලු. ගිහිල්ලා ඇවිල්ලා ඒ දරුවන් නිසා ප්‍රේම තියෙන කියලා දරුවෝ තුන්දෙනෙක් දෙන්නෙක් ගෙබෙල්ල කැපුවලු. තුන්වෙනි එක හාල් මුට්ටි අතරින් ගලා හැංගුණලු. වීහලියස්සේ. ඊට පස්සේ අපේ ගමේ තාත්තලා කවදාවත් භාවනා කරන්න දුන්නේ නැහැ. මොකද මේ අවීත රාගෝ අවීත දෝෂෝ කියලා දරුවන්ට බෙල්ල කපනවා. ප්‍රේම තියෙන දරුවන්ටනේ දරුවන්ගේ බෙල්ල කපනවා. ඉතින් ඔබ වහන්සේ අපිට බැන්නට දැන්නම ස්වාමීන් වහන්සේ බණක් අහන ඉතින් අපි නෑ වික්‍රේ මොකද ඔය 60 නෙවෙයි 80 නෙවෙයි පොඩ පිරුණත් මං හෙට ඉඳලා එනවයි කියලා බයිනවා කියන්න හොඳ නෑ ඉතින් අර හුරතලේට කියන ඉතින් මේ අපි ළඟ තියෙන කාමෝදන වස්තු විනාශ කරලා පුච්චලා නරන එක නෙවෙයි මේ කතා කරන්නේ ඉවත් එක තියෙන මේ අනියම් ප්‍රේම පැත්තක තියලා ප්‍රයෝජනෙ සලකලා කටයුතු කරනවා ගන්න කෙනෙක් ගත්තා වගේ ඒ වෙනුවට අපි මේ හම්බ කරන ලද වස්තුවට ප්‍රේම කරන් ද්වේෂ කරන්න එපා. සුඛෝභෝගී වස්තු පාවිච්චි කරන්න අපි ද්වේෂ කරන්න ඕනේ. එයා දන්නේ නැතිකමට එයා කරනවා අපිට සැප තියෙන්නේ ධර්මයේ නෙවෙයි. මේ වස්තුවේ නෙවෙයි ධර්මයේ. ධර්මයත් එක්ක යන්න ගියාම අවිත රාග, අවිත දෝෂ, අවිත ප්‍රේම. ඉතින් හිතන්න මේ තරම් වද දෙන කාම වස්තු තීජින මේ දවස් 7-8ක් මේ වගේ නන්නා දුන තැනකට වෙලා ඉන්නේ මේක පුංචි සටනක්ද කියලා බලන්න. මේක පුංචි ජයග්‍රහණයද කියලා බලන්න. කවුද සතුටු වෙන්නේ බලන්න මේකට. අනේ නිස්සන් වන්ට තව ධ්‍යානයක් ලැබුණේ නැහැ කියලා පශ්චාත්තාප වෙනවා. අනේ තිස්සන් වන්ට තාමට උද්‍යප්පේ ඥානෙ ලැබුණේ නැහැ. අනේ නිස්සන් වන්ට තාමට සංකාරුපෙක්කා ඥානෙ ලැබුණේ නැහැ කියලා සතුට කනගාටුනවා. මේ දවස් හතකට හරි මේක අයින් කරපු එක. කාටවත් ඒක බුදු කෙනෙකුට තරම් වටිනාකම තේරෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මේක අයින් වෙන්නේ කවදටද? දැන් මේ ආවපණියට අයින් වෙන්නේ ඇවිල්ලා හිතන්න කියනවා කොයි වෙලාවක හරි කයට සීමා කරගත්තේ චිත්තක්ෂණයක් තියෙන වෙලාවක්. මම ඉඳගෙන මේ ඉඳගෙන ඉන්න ඉරියව්වට සීමා කරා නම් දැන් මුළු ලෝකයක් සම්බන්ධ කාම පරිලාහ දාහ පිපාස තණ්හ ඔක්කොම ඉවරනේ දැන් තියෙන හරියක් තියෙන්නේ කයේ විතරනේ. එහෙම නැතුව ඒ බාහිර ලෝකයේ කාමරාග දුරු කරන්න මෙතන අඩේට ගන්න කයක්වත් නැතුව මේව අයින් කරන්න බෑ. ඒ නිසා උඹ මෙතෙන්ද ඇවිල්ලා සක්මණේජෝ පරියංකේදී හරි එක චිත්තක්ෂණයක් හිතනද කයේමයි හිත තියෙන එක දාන්නවා. එතකොට බුදුරජාණන්සේ අමෝතු සමීකරණයක් කියනවා දැන් වල කාමයේ සම්බන්ධ තිබුණු දැවිලි තැවිලි පරිලාහා දැනට කයට සීමා වෙලා තියෙන ලෝකයක් දැවිලි තැවිලි පරිලාහ දීලා දැන් කයේ තියෙන දැවිලි තැවිලි පරිලාහ ටික අල්ලනවා මේක දැවිලි තැවිලි පරිලාහ තමයි නමුත් ඒක ගන්නෙ අපි ලෝකයක් දැවිලි තැවිලි පරිලාහ දුරු කරන්න මේකට ප්‍රේම නිසා කයෙන් එන දැවිලි වලට කයෙන් එන තැවිලි වලට කයෙන් වල පරිලාහ වලට ප්‍රේම කරන්න කියනවා බුදුන් වහන්සේ පාවිච්චි කරන්නේ ප්‍රමෝද වෙන්නේ කියලා කියනවා. ප්‍රීතියක් ඇති කරන්නේ කියලා කියනවා. මේක තමයි සති සම්පජඤ්ඤය කියලා බාරගන්නේ කියනවා. මේක තමයි පස්සද්ධිය කියන්නේ මෙතන සුඛේ. මොකද්ද? ලෝකේ තියෙන ප්‍රශ්න නෑ. හැබැයි කයේ තියෙන ප්‍රශ්න ටික තියෙනවා. ඒකට මම සාදර වෙනවා. මොකද ඒක තියෙන නිසා ලෝකේ ප්‍රශ්න නෑ. කයට හිත එන තාක්කල් ආපු තාක්කල් ලෝකේ ප්‍රශ්න නෑ. ඒ නිසා මේ කය නැත්නම් කායගත සතිය කාගියාසි මනාප දෙයක් නෙමෙයි මේකත් පරිලායයක් තමයි 10ක් තමයි නමුත් අර ගොඩාක් 10 පරිලායින් කරන්න මේක අඩේට ගන්නවා කියන එක විශාල ගලක් පෙරලන්න පුංචි ගලක් අඩේට ගන්නවා කියන එක අපේ යෝගාවචරන තේරුම් කළ දෙන්න බෑ භාවනා කරන්න යනකොට මැස්ස දුවනවා වැස්ස වයින්නවා වතුර වක් කරනවා තේනවා කූඹි දුවනවා වගේ තේනවා කන රත් වෙනවා කියලා මේ දැනෙන ටික සතියේ තියෙන බවට ලකුණක් නේ ඒව පරිලාහ තමයි. ඒව දැවිලි තමයි. ඒව පීරිගෑම් තමයි. නමුත් ඒක තියෙනවයි කියලා කියන්නේ ලෝකේ නෙවෙයිනේ හිත තියෙන්නේ. අතීත නාගතේ නෙවෙයිනේ හිත තියෙන්නේ. වෙන කෙනෙක් ගැන නෙවෙයිනේ හිත තියෙන්නේ. වෙන තැනක නෙවෙයිනේ. ඒ නිසා මේ කයට දැනෙන මේ දාහ පරිලාහ ලොකු ආරම්භක ශේෂයක්. කොච්චර බණ කිව්වත් මටත් මේ කාරණාව පැහැදුනේ ගොඩක් පොට්ටපාය සූත්‍රය කියවට පස්සේ. භාවනා කරලා පස්සේ කයේ වේදනාව එනවයි කියලා කියන්නේ සතිය පිටලා. ලෝකයක් වේදනා නැහැ. මේක මම දැකලා නැහැ කිසිම කෙනෙක් මේ කයේ දැනෙන මේ කූඹි දුවනා වගේ රත් වෙච්ච දැනනා වගේ සීතල දැනනා වගේ මේ දේවල් සතුටින් ප්‍රකාශ කරන්නේ අනේ බලන්නකෝ සාස භාවනා කරන්න ගියාම ඇඟේ කූඹි දුවනා වගේ දැනෙනවනේ අත හෙල්ලෙනා වගේ දැනෙනවනේ බර දැනෙනවනේ උණුසුම දැනෙනවනේ කියලා චෝදනා පත්‍රයක් දාන්නේ මොකද එයා දන්නේ මේ කයේ දැන්න දාහ, කයේ පැන පරිලාහ, කයේ දැන්න මේ ගතිය ලෝකේ අමතක කරබවට ලකුණක්. නිසා කවදා හරි මේක සතුටෙන් ප්‍රකාශ කරන්න පුළුවන් වුණොත් ස්වාමීන් මගේ හිත දුවනවා. හැබැයි දුවන්නේ කය ඇතුලේ විතරයි. දැන් පිට යන්නේ මේ කයේ සමාඩට බර, උණුසුම, කම්පන, චංචල, සීතල, තැවිලි, තැවිලි දෙන මේ ඔක්කොම ධාතු විතරයි. කිසි කෙනෙක් යනව කන රත් වෙලා, බෙල්ලම උණු වෙලා කියලා එනේන ලකුණු වලට ඇඟේ කැල්ලක් දානවා. රත් වුණා කියන්නේ බබාගේ භාෂාවෙන් කන රත් වුණා. බඩ පෙරුණා. අරක කැහුවා මේක කැහුවා කියලා ඕකෙන් ඔය කායේ කායේ කැලේ ටික අයින් කරලා බලන්න සුද්ධ ධාතු මනසිකාරයක් එළියට එන්නේ. ඒක වෙන්න කොච්චරක් අපි භාවනා පිළිබඳව හැකි සංඥාවෙන් වාර්තාව ලියන්න ඕනද කියලා. ලියන්නෙම නැහැ. ලියන හැම කෙනාම ලියන්නේ බලන්නකො මේ මට කකුල කපන්න හිතෙනවා. කකුල වේදනාවක් එනවා. එහෙනම් බෙල්ල බර වෙලා තියෙනවා, ඇඟ නැමිලා තියෙනවා. මේ පෙන්වන්න හදන්නේ ලෝකේ කරදර අයින් කරලා කයේ කරදර ටිකක් තියෙනවා. ඒක ඉතින් කයට සාපේක්ෂව පෙන්වන්නේ මේක හිතනද මේක තමයි බුදුරජාණන් ශ්‍රීකාට පෙන්වන්නේ. කයෙහි අවිගත කායෝ කියලා වචනයක් පාවිච්චි කරනවා. කවිගත රාගෝ කාමේ රාගය වෙනවා දැන් කයේ රාගය මතුවේ. අන්නේ කයේ රාගය මතුවෙච්ච වෙලාවක යාට තීරුම් ගත්තොත් එහෙම දැන් ලෝකේ රාගය අයින් කරලා කයේ රාගය තියෙනවානේ හොඳයි. දැන් ටිකයි. කියලා භාවනා කරලා කරලා කරලා මේක හරි පැත්තට අරගෙන හිතන්න මේ කය නොදැනී යන තැනකට ආවයි කියලා. කයේ බලාතක් වැටෙන්නේ නැහැ. ඒ දාහෙත් නැහැ දැන්. අර කයේ තිබුණ දැවිලි තැවිලිත් නැති වෙලා. ඒකෝට සමාහට හිත හිටලා තියෙන්නේ එක්ක නාසිකාග්‍රේ. එහෙම නැත්නම් උදරේ. සක්මන් කරනකොට පතුලේ. අනික අය ඔක්කොම රූකඩේ යනවා. ඒක තිබුණට මට ඒක ගාණක් නැහැ. මොකද අර කය කයේ තිබුණු රාගේ, ප්‍රේමේ, ద్వේෂේ පැත්තක ගිල පරිලහ අයින් වෙලා ඒක පුංචි වෙනවා. ආනාපාන සතියේට පිම්බීම හැකිලීමට පයට. ඒතර වෙන අර මුළු එකේම වැඩපිළිවෙල පේන්නේ මෙන්න මේ තන විතරයි. ඒකට බුදුන් දෙන්න නම රූපේ කියලා. ආස්වාස ප්‍රසවාස වායු පොට්ටබ ධාතුව. එහෙනම් පහේ තියෙන පොළවේ ගැටෙන ගතිය ඒකට මුළු කයම අමතක කරලා මේ රූප ධාතුවේ පේන කම්පන චංචල ටිකක් පේනවා. ඒකට යට ලෝකයක් කරදරත් නැහැ. කයක් කරදරත් නැහැ. අරමුණ විතරක් තියෙනවා. ආනපානේ හරි පිම්බි මැකිලිම හරි ඉඳගෙන ඉඳ දැනගන්න එක හරි තක්මන හරි මොකක් හරි දැන් මේ මිනිස්සයා මේ ස්ත්‍රියා වේවා පුරුෂයෙක් වේවා දැන් මේ ලෝකයක් අමතක කරලා කයක් අමතක කරලා දැන් මගේ හිත තියෙන හරියටම රූපේ විතරයි බලාහන ඉන්නකොට මේ රූපෙත් ගෙවුණයි කියලා හිතන්න. හුස්මත් නොදෙනී යනවා තටමට ආවයි කියලා දැන් ඉතින් අපි ඉන්නේ වැඩමුළුවේ හතර දවසේ හතර දවසේ දවසේ මේකේ ඉන්න කට්ටියට සමහරෙකුට අත්දකින්න පුළුවන්. ගෙදරට ඇල්ලා මෙහි ආවා. ආඩ මේ ශරීරේ වද දෙන්න පටන් ගත්තා. ආපු දවසට වැඩි අඟට අමාරුයි. කෙඩිටින් කරපු දවසට වැඩි අඟට අමාරුයි. මේ නිකන් කණ්ඩ දීලා අතප් පිට අතක් තියන ඉඳගෙන ඉන්නකොට ගෙදර ඉඳ ඇති වැඩ කරනකොට මේ කය මෙච්චර අමාරු නෑ. ඊට පස්සේ මේ කය අමතක කරන ආනාපානට ආවා. ඊට පස්සේ ආනාපානෙල ආනාපානෙත් ගෙවෙනවා කිය බන්නේ මේ බුදුහාමුදුරු කියපු ධර්මිනේ වැඩ කරන්නේ. ලෝකයක් දාහ පරිලා නැහැ. කයක් දාහ පරිලා නැහැ. ඊට පස්සේ රූපයක් දාහ පරිලාහත් නැතුව මම ගෙවුණයි කියලා. සියුම් කෙරුවයි කියලා. එතකොටත් 10ක් පටලායක් තියෙනවා. ඒක කොච්චර පුඩිද කියලා බලන්න අපේ ලෝකයක් තියෙන 10 පරිලහත් එක්ක වන්නේ ඉදිකටු තුඩක වගේ තියෙන පොඩි 10ක් වෙනවා. මේකට කොච්චර කෑ ගහනවද කියලා. එච්චර ගෙවක් කරපු එකන තාම දන්නේ මම මේ ලෝකයක් කාම පරිලහයෙන් කරා නැත්නම් කාම ගුණ කයක් අයින් කරා ඊට පස්සේ දැන් රූපෙකුත් අයින් කරා. දැන් රූපේ අයින් වුණාට පස්සේ තියෙන ගතිය තමයි අපි ආනපානෙ ගෙවිලා ගියාට පස්සේ දැන් කොයිද හිත තියන්නේ කියලා ආය හයියෙන් හුස්ම ගන්න. ආය රූපේ ඇති කරනවා. එහෙම නැත්නම් මේකට වෙන භාවනා ක්‍රමයක් ගෙනත් දාගන්න. එහෙම නැත්නම් ස්වාමීන් වහන්සේ ආනපනෙ බෑ මම පිම්බීම හැකිලෙන් පටන් ගන්නද කියලා අහනවා අර ගෙවිච්ච කෙලෙස් ගෙවිච්ච දාහ ගෙවිච්ච පරිලා නැතුව ඉන්න බෑ මොකද කෙලෙස් වල තියෙන ආසාවට ඒසා වෙන මොනක්වත් දාන්න නැතුව ඒකත් ගෙවිලා යන්න ඇති එමුණ තමයි ලෝකයක් කාමයේ අයින් කළා කයක් ගත්තා කයක් කාමයේ අයින් කළා අරමුණක් ගත්ත අපි කියනවා රූපයක් කියලා රූපයත් අයින් කරලා ගියාට පස්සේ මෙයාට තේරෙනවා තාම ලේසයක් තියෙනවා ජීවත් වෙන බාට ලේසයක් තියෙනවා මැරෙලා නැති බාට දැනීමක් තියෙනවා සතිය තියෙන බාට ලැබීම තමයි කොහෙද සතිය තියෙන්නේ කියලා කියා ගන්න බෑ ආන්නේ මට්ටමට ගියාට පස්සේ සමහර බුදුම බයවිල්ලක් බය වෙනවා ඒ කියන්නේ පාළු වුණා වගේ තනි වුණා වගේ අසරණ වුණා වගේ කොහේ ගියාද දන්නේ නැහැ කියලා වගේ විනාඩි ගාණක් යනකම් මොන වුණත් දන්නේ නැහැ. අර කුඤ්ඤ ගහ ගන්න තියෙන ඔක්කොම ගලවලා ගලවලා ගිහිල්ලා. ඉතින් ඒ වෙලාවේදී මේ කෙලස් ගෙවියක් සිද්ධ වෙන්නේ දාහ පරිලහ ගෙවීමක් ඇති වෙන්නේ මට මේ ඇති කරගත්ත සුද්ධිය කොච්චර වෙලා පවත්වන්න පුළුවන්ද කියලා නැත්නම් ඒ සුද්ධිය තාවුරු කරගන්න පවත්වන්න පුළුවන්ද කියලා මේ විශ්වවිද්‍යාලයක තියෙන පුස්තකාලයක පොතක කියවලා බලන කවුරක්වත් අපිට කියලා දෙයිද කියලා. ලෝකේ ඉන්න ඕන විද්‍යාඥයෙක්ගෙන් අහන බලන මෙතෙන්ට උත්තරයක් දෙන්න තියෙන උන්දලාට පුළුවන්ද කියලා. උන් හම්බ කරන්න හැටි කියාවි. උන් නැවත මේකට රූප ඇති කරන්න හැටි කියාවි. බුදුරජාණන්සේ තාමතර පටන් ගන්න බුද්ධ රූපමයි ඒකම සඳහන් කරගෙනවා කාමය අයින් වුණාට, කය අයින් වුණාට, රූපය අයින් වුණාට තාම වැඩ ඉවර නැහැ. ආය රූප මේකට දාගන්න එපා. පෑදිතියට බොරදී එකතු කරගන්න එපා. මේක පොඩ්ඩක් නඩත්තු කරලා බලන්න දැන් අපිට තේරෙනවානේ මේ කුණු සංසාරේ මේ කෙලෙස් නැතුව ජීවත් වෙන්න පුළුවන් චිත්තක්ෂණයක් තියෙනවායි කිය. කෙලෙස් නැතුව ඉන්න පුළුවන් විනාඩියක් තප්පරයක් තියෙනවායි කිය. කෙලෙස් නැතුව ඉන්න පුළුවන් විනාඩියක් තියෙනවායි කියලා. කෙලෙස් නැතුව ඉන්න පුළුවන් පහක් තියෙනවා 10ක් තියෙනවා 15ක් තියෙනවා 20ක් තියෙනවා කියලා මේකනේ භාවනාව කියන්නේ. එතකොට ඇසරියට පස්සේ කෙලස් ගොඩයි. ඇස්සවල භාවනාවේ ඉන්නකොට අරමුණට හොඳට සමීප වෙනකොට මේ කෙලස් අදාළ නැහැ. ඉතින් එතකොට පේනවා මේ කෙලස් කියන්නේ පිඹ හැරිය හැකි දෙයක්. හැබැයි ප්‍රතිපදාවින තාක්කල් විතරයි. ආයෙත් වට කරගෙන වද දෙනවා. එතකොට යෝගාවචර තේිනවා මේ ලෝකෙට ඇරුණට පස්සේ තේිනවා කෙලෙස් නැති බවක් තියෙනවායි කියලා. කෙලෙස් නැති බවේ ඉන්නකොට තේිනවා ලෝකයක් තියෙනවායි කියලා. ලෝක කියන්නේ කෙලෙස් තියෙනවා. මෙන්න මේ දෙක කෙලෙස් සහිත තත්වයේ සහ රහිත තත්වයේ කියන මේ දෙක දිහා බලලා මේ යෝගාවචරයා තීරුම් ගන්නවා නම් මේ නැති බවත් ඇති බවත් කියන එක මේ හිතේ තියෙන සංඥාවක් විතරයි කිය. ඒකට බුදුසෙන්නේ රූපේ ආනාපානෙ ගෙවෙනකොට ඒක රූප සංඥාවක් බාටපත් වෙනවා. ඒ රූප සංඥාව බාටපත් ඒක වර එක එනවා වර එක යනවා ආනාපානෙ තියෙනවා නැහැ. සද්දයක් ඇහෙනවා නැහැ. රූප පේනවා නැහැ. සද්ද කයක් තියෙනවා නැහැ. මේක නිකන් නිකන් පොල්ලොන්දයක් වාගේ තැම්බිජ පිපිඤ්ඤ කැලක් වගේ තියෙනවා. තිබුණට ඒක එච්චර ඇඟේ හැප්පෙන දෙයක් නෑ. ආන්නේ විදිහට මේ සංඥාකරණයට යනකම් මේ මුළු ලෝකේ බැසකට පස්සේ භාවනාවෙන් බැසගත්තට පස්සේ බුදුජානක කියනවා මනෝ පුප්පංගමා ධම්මා මනෝ සෙට්ඨා මනෝමයා මේ මුළු ලෝකෙම මනස පූර්වංගම කරගෙන තියෙන සංඥාවක් විතරයි. මනස ශ්‍රේෂ්ඨයි මනෝමයයි. මේ එතෙන්ට එනකන් මේක මනෝමයයි කිව්වොත් එම ගහ බැන ගන්න වෙනවා. නමුත් අර අන්තිමටම යනකන් තමයි ආනාපානේ සියුම් කරලා අද්දර ඈතක සද්ද වැහෙනවා. කොහිදෝ තැනක හිතීලි වගේක් තියෙනවා. ආයෙත් ඕනනම් ආනාපානෙත් තියෙනවා. නැත්තම් වේදනක් තියෙනවා. මේ ඔක්කොම ඕන වෙලාවක ගෙටෙන්න බලාගෙන ඉන්න වගේ ඉන්නවා. නමුත් ආවත් ප්‍රශ්නයක් නැහැ. මේවා නිකන් හුදු සංඥා විතරයි. කියලා යෝගාවචර මේක ඇත්ති උනත් නැති උනත් දෙකම සංඥා විතරයි කියලා මේක පුරුදු කරා නම් බුදුජානන්සේ එnde ඉස්සෙල්ල මේ ලෝකේ පහළ වෙන්නේ ඉස්සෙල්ල මෙතෙන්ට යනකම්ම බමුණු ගිහිල්ලා තිබ්බා. බමුණෝ කෙරුවේ මේකට නේව සංඥා නා සංඥා ආයතන කියලා නමක් දාලා තිබ්බා. සංඥා ඇත්තේත් නැති නැත්තේත් නැති තැනක. ඉතින් අද භාවනා කරන කිසිම කෙනෙක් එතෙන්ට නොගිය කෙනෙක් මේ ස්වභාවේ නැහැ. නමුත් කවදාකවත් කවුරක්වත් හිතන්නේ මේ භාවනාවෙන් යන්න පුළුවන් තැන මෙතනයි. ධ්‍යාන වශී කරගත්තත් නැතත් මෙතෙන් යන්න පුළුවන්. මෙන්න මේ ඇතිවෙච්ච දේටවත් මෛත්‍රී ප්‍රේම කරන්න නැතුව රාග කරන්නේ නැතුව, තණ්හා කරන්නේ නැතුව, ප්‍රේම කරන්නේ නැතුව එන්නේ වරෙන් යන්නේ ඵලයන් මේක මම නෙවෙයි, මේක මගේ නෙවෙයි, මේක මගේ ආත්මේ නෙවෙයි. මම මේක දිහා විරාග නිශ්චිත විරාග නිරෝධ නිශ්චිත පණිසක් ගන්න පස්සියෝ බලන ඕ විවේකියෙන් බලන ඕ සද්ද එනවා නැතිලා යනවා. හිත ආනපන එනවා නැතිලා යනවා. වේදනාව එනවා නැතිලා යනවා. හිතවිලි නෑ නැතිලා යනවා කියලා. මොකද විවේක නිශ්චිතව බලන්න ඉන්න පුළුවන් නම් විරාග නිශ්චිතව ඇතුණා කියලා සතුට වෙන්නත් එපා නැතුණා කියලා කනගාටු වෙන්නත් එපා. විවේක නිශ්චිතව විරාග නිශ්චිතව පන්නේසක් ගන්න පස්සියෝ බලන්න හිටියානම් ඔය ගණන් ගත්තොත් කෙලසෙනවා. ගණන් ගන්න නැතුව ඉන්න පුළුවන් නම් උදිටනකම් භාවනා කරාට පස්සේ ඒක භාවනාව කියන එකට කියන්නේ චින්තාමය ඥාන කියලා. ඒවට කියන්නේ අන්වේ ඥාන කියලා. ඒවට කියන්නේ ණය විතක් පරිවිතක්ක ණය විපස්සනා කියලා කියනවා. ආකාර පරිවිතක්ක කියන වරින් වර සද්ද තියෙනව නැහැ. ඒවා තියෙන බෑ ඈත. හිතවිලිත් තියෙනවා ඈත. ආයසරත් තියෙනවා හිතවිලි සද්දයි ඇවිල්ලා මාව වට කරගෙන ගොරා හැඩි වෙලා කරදර කරන වෙලාවක්. මෙන්න මේ දෙක දිහා බලලා වර එක බොහොම ගොරෝසුර වෙනවා වර එක නැති වෙනවා වර එක සංඥා ඇති නැති තත්ත්වයට යනවා මේවා දිහා දිහා බලලා මේක මම නෙවෙයි මම මේක බැලුවත් නැත්නම් ලෝකත් ස්වභාවයක් මෙතන තියෙන ධාතු ගුණයක් මේක මගෙත් නෙවෙයි මේක මගේ ආත්මයක් නෙවෙයි කියනකොට අපේ gedara කට්ටිය කැමති වෙයිද ගෙදර උන්දලා කැමති වෙන්නේ නැහැ. උන්දලාට කියලා තියෙන එක බදාගෙන මට සාරි දෙකක් ගෙනත් දීපන්, මට කාර් එකක් කරන් දීපන්, බබාට පංච පංචායුධයක් හදලා දීපන් කියන එකනේ කියන්නේ. මේ කොයි එක හදලා ගියත් කෙල වෙනවා, මැරෙනවා. එදාට කොහොමඩක්වත් මමත් නෙවෙයි, මගේත් නෙවෙයි, මගේ ආත්මයත් නෙවෙයි. හැබැයි එහෙම දරුව ගැන හිතන අයට මරණය ගැන කතා කරන්නවත් කැමති නැහැ. ඔය කුණු හරිපෙ නැතුව බණ කියන්න බැරිද කියලා. මේ අනිච්ච දුක්ඛන් තුන කියන්නේ නැතුව කියන්නේ කොච්චර දේවල් කියන්න පුළුවන් සිද්ධාර්ථ කතාවල් කියදැයි ජාතක කතාවල් කියයි තොරන් ගන්න පුළුවන් බැති ගීත කියන්න පුළුවන් නටන්න පුළුවන් ඒකනේ බුද්ධහම කරගෙන තියෙන අරක පොඩ්ඩක් අයින් කරලා මොකද ඒ කතා කරන්න ගියාම බ්ලඩ් ප්‍රෙෂර් නගිනවා කොලෙස්ටරෝල් නගිනවා ගිඩිනස් එනවා ඔච්චර කීපෙකේ බුදුහාමර ඔය කැල නැතුව කියන්න බැරිද කියලා දැන් කොණ්ඩ කැම් ගෙඩිය කොණ්ඩේ නැතුව තමයි දැන් විකුණන්නේ චෛත්‍ය කොත බලන් දන්නේ නැතුව බුද්ධ ආගම විකුණනවා. බුදු පිළිමේ නේත්‍රා තියන්නේ නැතුව විකුණනවා. gediy pitimma තියනවා හැබැයි නේත්‍රා තියලා නැහැ. හිතනවාද කාට හරි ওই නේත්‍රා තැබිල්ල දුසින් ගාණෙන් කරන්න පුළුවන් වෙයි කියලා. තොග ගාණෙන් කරන්න පුළුවන් වෙයි කියලා. සියන්නිකා නායක හමුදුරන්ට සියන්නිකේ ඔක්කොටම දෙන්න පුළුවන් කියලා කද්දාකවත් බෑ Tamanට ඕන නම් කරතයි. දෙන්නේ හිතන්න එපා. කඹේ ඇවිදිනකොට කටක් දාගෙන ඇවිදින්න බෑ. පීනනකොට කටක් දාගෙන පීනන්න බෑ. ඉතින් මෙතෙන්ට යනකොට ඔබට පුළුවන් නම් කරපන්. අනික කට්ටිය කෙරුවා මොකෝ මට නැතුවා මොකෝ. මේකත් මදයි. ඊටාම කලාතුරකින් කෙනෙක් තමයි මේ දීවල කපාණ යහට යන්නේ. දේවතාවෝ කියනවා බුදුරජාණන් වහන්සේ කලකට පස්සේ මම දැක්කා මේ මහා ගොරතර සංසාරේ. එහා පැත්තට ගිය මිනිස්සෙක් කියලා. ඊට පස්සේ අහනවා ශ්‍රමණය ඔබ ඉන්නේ සතුටෙන්ද කියලා. කවුද අහන්නේ මේ దేవතා බුදුහාමුදුරුවෝ. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ අහනවා කුමක් ලැබුණටද මිනිස්සු දෙයි මිනිස්සු කියන බෑනේ දෙයියෝ කියලා. එහෙමනම් කනගාටු වෙන්න ඉන්න කියන අන මේ සබ්බ දැරීමේ හොදපාලුවට නෑ මොන නැති වුණාට තමයි. මොනක්වත් ඔතෙන් ගියා කියලා නැති වෙන්නෙත් නෑ මොනවත් හම්බ වෙන්නෙත් නෑ. එහෙමනම් ඊගාව රිට්‍රීට් එකට එයිද දැන් මේ ඇවිල්ලා මොනවක්වත් හම්බ වෙන්නෙත් නැත්තම් මොනවක්වත් නැති වෙන්නෙත් නැත්තම් මොන මගුලට රිට්‍රීට් එකට ඇවිල්ලා දවස් හතක් අපරාධේ රැට නොකයිනේ. උදේදී ෂෝකේට කාලා බුදියන්න පුළුවන්. කලානිදි. බුදුරජාණන්සේ කියනවා තුන්වෙනි එක තමයි කාමයට තියෙන කාම ගුණයට තියෙන තණ්හාව ප්‍රේමය. දෙක කයට තියෙන ප්‍රේමේ පරිලා තුන රූපෙට තියෙන. ඒ තුන නැත්තම් බුදුරජාණන් කියනවා මිද්ද සුඛං, කාම සුඛං, සෙය්‍ය සුඛං කියලා කාලබුදින සුඛේ. මුදුවට කාල ඇඳේ සෆානකේ බුදියාගෙන ඉන්න සුඛේ තියෙන කෙනාට කවදාහකවත් නිවන් දකින්න බෑ කියලා. දැන් සැප නින්ද හොඳ නින්ද කියලා මෙට්ට જાති තියෙන පාරයින දිගට නින්ද සහ සැප නින්ද අතර වෙනස මෙට්ටේ සහ හොඳ මෙට්ටේ අතර වෙනස ඉතින් අපි ඒකනේ හොයන්නේ සරුවචනාතේ මේ රජමාලිගාවෙන් ගිහිල්ලා ඇටේරියා කොළ ටිකක් උඩ බුදියාගෙන බම්නේ කහනවා මහාන සෝසේ නිදාගත්ත කියලා ඕ ලෝකේ හොඳට නිදා ගන්න ආයතර මහත් කෙනෙක් තමයි කියලා කියනවා. ඒක නිසා කියනවා අර තුන වගේම එකක් තියෙනවා. මේ ලෝකේ සුඛ උපභෝගී කියලා ගත සුඛ උපභෝගී කියලා. කාලා බුදියන එක ඒ කියන්නේ පුළුවන් තරම් හම්බ කරන අපි ඊට පස්සේ පාටි දාගෙන කාලා ට්‍රිප් ගිහිල්ලා බුදිය ගන්න සුඛයක් තියෙන ඉතින් එහෙම කෙනාට කවදාකවත් බුදුරන්සේ සඳහන් කරනවා මේ ආතපමන්්වාය අනුയോഗමන්්වාය සාතච්චමන්්වාය පදහානමන්්වාය එන්නේ එයාට හිතනවා මේ මොකට මේ නිර්ආමිෂ සුඛයක් තියෙන අපිට මේ ඇති වෙන්න ආමිෂ සුඛේ තියෙනවා. ওই නිර්ආමිෂ සුඛේ ඕන කරන දුප්පත් අයට අපි ගිහිල්ලා හොඳට කාලා බුදිය ගත්තාම හරියනව නේද කියලා ඒ මිද්ද සුඛේ සෙය්‍ය සුඛේ පස්ස සුඛේ කියලා මේ ස්පර්ශයේ ලබන සුඛේ තමයි කාම සුඛල්ලිකා කාම සුඛල්ලිකාන යෝගේ නැත්තම් සුඛ උපභෝග වස්තු කියලා කියන්නේ. පසුගිය අවුරුදු 200 තරම් මිනිස්සයා මේ මිනිස්සයා කියන සතා මේ වස්තුවට නතු වෙලා තාක්ෂණයට නතු වෙලා විද්‍යාවට නතු වෙලා බයලජ්‍ය දෙක නැති කරගත්ත යුගයක් කවදාවත් මිනිස් ඉතිහාසයේ තිබිලා නැහැ. මේ කාම වස්තුන් වලට යන්න යන්න යන්න මනුෂ්‍යගේ බයලජ්‍ය දෙක නැති වෙනවා. බයලජ්‍ය ඇතුව කොහොමඩක්වත් විද්‍යාව හදාරන්න බෑ. ඒක ඔය ඔය දැන් ඉන්න නවීන විද්‍යාඥයන් හොඳටම දන්නවා. නමුත් අපේ දෙමාපියෝ පිළිගන්න කැමති නෑ. මමත් ඉස්කෝලේ ගිහිල්ලා මම විද්‍යා විෂයන් වලට ගියාට පස්සේ අපේ අම්මලා තාත්තලා හරි සතුටු වුණා. මොකද මම ඉගෙන ගන්න බැට්ටා. ඒ වුණාට ගිහිල්ලා අටේ පන්තියේ තෝරන කලා විෂයන්, වාණිජ විෂයන් සහ විද්‍යා විෂයන් මම ආවුනේ විද්‍යා විෂයන්. ඔය මාත් <laughs> පොරක් තමයි. සියලු සංස්කාරයෝ නැසෙන සුළුය කිව්වා සංස්කාරයෝ නෙවෙයි. අපි සියලු සංස්කාරයෝ නැසෙන සුළුය කියන්නේ අපි ඉහළ වට්ටමේ තමයි පන්තියේ හිටියේ. අපි නංගිලා ඒකට කොමර්ස් කරපු කටේ අඩු කුලේ කට්ටිය වගේ. ආර්ට් කරන කට්ටිය අයියෝ. ඉසිදේ මොනවා කරන්නේ නැති වැඩක් නැහැ. මොකද ඒක බෞද්ධ සංස්කෘතිය නෙවෙයි සිංහල භාෂාව. අපිට බෞද්ධ සංස්කෘතියක් නැහැ සිංහලත් නැහැ. අපි තමයි ඉහළ පෙට්ටියේ තියාගෙන මුළු අධ්‍යාපනයේම කෑව අපේ ජාතිය. අද දොස්තර විභාගයට පාස් වෙන්නේ උන් ඉංජිනේරු නැත්තට පස්සේ උන් උන් දන්නේ නැහැ කාගේ න්‍යාය පත්‍රයට වැඩ කරන්න කියලා. දැනගන්න බයයි. දැනගන්න බයයි ලෙඩ වෙන තරමට ලාභයි උන්ට. සුළුසුලං එන තරමට ලාභයි. යුද්ධ එන තරමට ලාභයි. ඒ නිසා මොම් පහඳින්නේ කාටද කියලා උන් දන්නේත් නැහැ. ඒකේ තීරුම් ගන්නත් බැහැ. ඒ නිසා බුදුසසුනේ කියනවා අර මුල තුන ගැලවුණා වගේ තමයි මේ සුඛෝපභෝගී දේවල් වලට වැටලා සැපසේ බුදියන ඌරෝ වගේ ඉන්න ආර්ථිකයට ගියාට පස්සේ මොන ආතප්පමන්වායද්ද අනුയോഗමන්වායද්ද සහතච්චමන්වායද්ද පධානමන්වායද්ද මේ මනුස්ස කවදාකවත් මේ ජීවිතේ නිවන් දකින්න ඕන කියන පැත්තකට යන්නේ නැහැ නේ. යන්න බෑ කියන්න බෑ යන කට්ටියක් ඉන්නවා බොහෝම සුළු පිරිසක්. ඒක නිසා ඒ සුඛපභෝගීත්වයට යනවා. ඒක භයානකම දෙයක්. අද මොකද කිසිම කෙනෙක් තීරුම් ගන්න කැමති නැහැ. විශේෂයෙන්ම යමක්මක් හම්බ කරගත්ත එක්කන මිනිහ දන්නවා ඒක නිකන් වහකෑමක් මෙතන තියෙන්නේ. ඒ නිසා කවුරක්වත් කැමති නැහැ. දුප්පත් මනුස්සයෙක් ඒක හිතන්න වෙලාවක් නැහැ. ඌට හම්බ කරන කණ්ඩ වෙලා නැහැ. ඒ නිසා තාමත්ම කලාතුරකින් කෙනෙකුට තමයි මේ නිර්ආමිෂ සුඛේ තේරෙන්නේ. එහෙම නැත්නම් මේ මිද්ද සුකේට, සෙය්‍ය සුකේට, පස්ස සුකේට යට වෙලා අපි අපේ දරුවන්ට මේ අන්සීමිත සුඛයක් ලැබලා දීලා ඊට මීට වැඩි හොඳයි අරක්කු. ඊට මීට වැඩි හොඳයි කුඩු. ඊට මීට වැඩි හොඳයි ස්ත්‍රී දූතේ. ඊට මීට වැඩි හොඳයි සූදු ගැලින එක. මේකේ කිසිම වෙනසක් නැහැ. පුළුවන් එක සල්ලි හම්බ කරන තම තමන්ගේ දරුවන්ට ඒ කරලා දෙන කෙලියත් එහෙම නැත්නම් බැරි එකා ගිහිල්ලා කසිපු ටිකක් බීලා බෝක්කක් උඩ හිටියම ඔය මොකක්වත් දෙකක් නැහැ මොකේ දෙකේම තියෙන්නේ ඔය මේ ප්‍රශ්නෙන් පැන ගිහිල්ලා පැන යමක් තියෙනවා ඊටත් වැඩි එකක් පුදුරජනසේ සඳහන් කරනවා පස්වෙනි එකද. දැන් මේ කියපුවා ටිකක් අමාරුයි තමයි. පස්වෙනි එකේ සඳහන් කරන යම් කිසි කෙනෙක් මේ ශාසනය කටයුතු කරනවා ඊගාවට මම දිවි ලෝක යනවායි කියලා. මම අන්‍යතර වූ දෙවියෙක් හෝ දේවනිකායකට යන්න ඕනේ කියලා පුදුමාකාර සද්ධාවෙන් දන් දෙනවා. පුදුමාකාර සද්ධාවෙන් සිල් රකිනවා. පුදුමාකාර සංඝ සද්ධාවකින් රූප ධාන අරූප ධාන ලබනවා. හැබැයි මොකටද කියලා ඇහුවොත් එහෙම ඊගාට ගිහිලා දිවි ලෝකෙ උපදින. ඉතින් අපේ ඔය මං ඉපදිච්ච පොඩි කාලේ ඔය 70 ගණන් වලට වෙන්නේ ඉස්සෙල්ලා දානයක් දීපුවාම අන්තිමට කියන චූර්ණිකාව දන්නවද? මේ දානීය ජීව නිසා ඔබට මෙහෙම මෙහෙම වෙලා විසාකා වගේ එහෙම නැත්නම් අර සිටුතුමා වගේ එහෙම නැත්නම් අසවල් දිවි ලෝකේ දෙන වෙන ලයිස්තුවක් කියන. ඒ ලස්සන කටපාඩම් කරගෙන ඉනවා. කිව්වොත් කට්ටිය කට්ට අරගෙන බලන්නලා ඉවර වෙන්න ඉස්සලා සාදු කියන. දැන් රේඩියෝ බණ කියන්න ගියාට පස්සේ ඒක පොඩ්ඩක් නතර වෙලා තියෙනවා. නැත්තම් ඉදියන්නේ ගියාම අපිට පුදුමාකාර චිත්‍රයක් ඇඳලා පෙන්නනවා මේ දිවි ලෝකේ. නැතිව නෙවෙයි. ඕකේ පොඩ්ඩක් එහාට ගියක තමයි දේවනිකා දෙවියව දහනවා කියන්නේ. ඒ සර්බල්දාරි දෙවියෝ එකම දෙයියයි ඉන්නේ. ඒ දෙවියෝ ඌට වැඩිය හොඳයි. උංගක් දෙවියව දහන්න එපා. එකම ගන්න කියනවා. ඒකත් එකක්. ඒකට අපි බෞද්ධ උංගක් කාට කැමති නැහැ. ඒක මිත්‍යා දෘෂ්ටිකයි කියනවා. හැබැයි මේ බහුදේවවාදයක් අදහගන්නේ. අපි ඊගාවට යන්න හදන දිවි ලෝකෙට කියලා. අයියෝ අද භාවනා මධ්‍යස්ථානට කියලා බැලුවොත් මෙහෙම ගියතයි භාවනා මධ්‍යස්ථාන ඕනේ නැහැ. භාවනා කර්මස්ථානාචාර්යවරුන්ගේ සමීක්ෂණයක් කරගන්න බයන්නද? කොහෙද මේ කට්ටිය දක්කන්නේ කියලා? දක්වනවා නෙවෙයි දක්කනවා. මීට වැඩිය හොඳ තැනකට යන්න, දිවි ලෝකෙට යන්න එව්වට යන සෙනග ප්‍රමාණය බලන්න. මොකද මේ ටික අද අද ටික සල්ලි වීදම් කරාට දැන් අපි හොඳ බිස්නස් එකක් සල්ලි දැම්ම නම් ඉතරට සල්ලි හම්බ වෙනවනේ. ඒ නිසා මේ ජීවිතේ පොඩ දුක් විඳපන්. හැබැයි අර විසි කරන්න එපා සල්ලි පින් කැටේට දාපන්. මං ඉන්න දිහාට විසි කරපන්. හරි මේ විසි කරන්න එපා. ඊට පස්සේ උඹට මම දෙනවා මෙන්න මෙච්චර ගතියක් කියලා. ඉතින් ඒ දේවල් වලට ගණන් දුන්නොත් තමයි අද යන්නේ. ඉතින් අර මහල්ලා සාමූද ලියන ඕනස් හෙමින්ගේ කියනවා ආගම කියන්නේ අද තියෙන තුප්පතාගේ හබ්බ තැරීමේ හොරකම් කරලා ඌට නොපෙන්න දිව්‍ය ලෝකයක් මවලා පෙන්නලා ගරාගෙන කරන ගරා කෑමක් තමයි ආගම කියන්නේ නද්දකින්න පතන නොදොමකින් කිය. කාල් මාක්ස් කියනවා ආගම කියන්නේ අබින් පොඩ්ඩක් සූස්තියක් දාගෙන මත් වෙලා ඉන්නවා. ඕන කෙනෙකුට ඕන කෙනෙකුට ඒක දෙන්න ඒ ආගමික නිකාය කට්ටිය ලෑස්ති. ඒ මිනිසුන්ට බයලජ්ජා මොකක්වත්ම නැහැ. ඉතින් අනේ දුප්පතා ගිහලා ඒකට පඬුල්ලලා ආශිර්වාද කරගෙන ඉතින් දිවි ලෝකයක්ම වාගෙන ජීවත් වෙනවා. ඉතින් මේක අන්තිමට කැරිලා ගියාම මොකද වෙන්නේ? බුදුහාමර කියන සද්ධාහට මොකද වෙන්නේ? ධර්මයේ කියන සද්ධාහට මොකද වෙන්නේ? සංඝයාට කියන සද්ධාහට මොකද වෙන්නේ? ඉතින් අපි භාවනා කරගෙන යනකොට අපිට කවදා හරි එනවනේ ප්‍රශ්නයක්. උඹ භාවනා කරන්නේ මොකටද කියලා අහලා. මේ අහවල් දේ ලබන්නද කියන එක අපි මේ ජීවිතේ හැම වෙලාවෙම අපි උද්වේගයක් ඇති කරගන්නේ. උද්‍යෝගී උද්‍යෝගයක් ඇති කරගන්නේ අපි එල්ලයක් තියාගන්නේ. මොකක් හරි භෞතික එල්ලයක්. මේ මකුලෙදී මේ භාවනාවේදී මේ ප්‍රතිපදාවේදී මේ එල්ලේ නැත්තටම නැති කරනවා. අහවල් දේට යන්නේ කියන එක මොකද එල්ලයක් ඇති කරන මිනිහත් නැති වෙනවනේ. පාටි දාන්න ඉන්න මේ දිනුවට පස්සේ පාටි දාන්න ඉන්න එකත් නැහැ. මමත් නැහැ. නමුත් එහෙම මොකක්වත්ම නැති එකට එල්ල කළා කරන භාවනාවට මිනිස්සු ගන්නේ නැස්චාර්තේ. උච්ඡේදවාදී ශූන්‍යත්වයේ කියලා තුච්ච කළ සලකන. ඒ නිසා හිතන ඊට වැඩි හොඳයි දිවි ලෝකයන්ට සද්ධාව තියාගෙන ඉන්න එක. දිවි ලෝකයන්ට දන් දෙන එක. දිවි ලෝකයන්ට පින් කරන එක කියලා. ඉතින් දැන් මේ බුදුරජාණන් වහන්සේ මේ 31 තලයේ මොහොතට දැකලානේ මේ කතා කරන්නේ. මේ කතා කරන්නේ ඔක්කොටමත් නෙවෙයිනේ. තමන්ගේ හිතේ තියෙන කෙලෙස් ගලවන්න කැමති බැඳුම් ගලවන්න බැරි කෙනාට වෙනවා ගලවන ගලවන ඵලයන් මෙන්න මේ කොක්ක වැදිලා තියෙන තැන මෙන්න බැඳිලා තියෙන තැන තේරෙවි. ඉතින් මේ මේ වගේ ධර්මික යෙදිලා ගත කරනකොට මේ වගේ ධර්මයක් අහනකොට මේ වගේ ධර්මයක් ප්‍රකාශ කරනකොට හුදුවට මතක තියාගෙන ඉන්න මේ ලෝකෙන් ලැබෙන ආදර්ශය අරගෙන Taman මේකෙන් ගැලවෙනවා මිසක්කා මේවට අහුවෙලා ඉන්න කට්ටිය විවේචනය කරන්න යන්න එපා ඒක භයානක අර අනුන් පහත් කර තමන් උසස් කරන තැනකට එනවා. තේරුම් ගන්න වංචනක ධර්ම කියන්නේ මොනවද කියලා. තේරුම් ගන්න ෂාඩ ගති කියන්නේ මොනවද කියලා. මායාවී ගතික පේන්නේ මාළු කඩේ ඉන්න මනුස්සයා. ඒක පේන්නේ රසාවල් කරන මිනිසුන්. ඒක තේරෙන්නේ මේ භාවනා කරන කෙනාට තේරෙන හැබැයි ඒකත් ඇඹුලට තේරෙන්නේ. පැංගිරියට තේරෙන්නේ. නිකන් දිව හැපුණා වගේ තේරෙන්නේ. ඒ නිසා මේක දැකගත්තොත් මේ මේ සියුම් කොටස් දැකීම පමණමයි අවශ්‍ය කරන්නේ. වෙන බේතක් ඕනේ නැහැ. භවනා කරනකොට මේ මතු වෙනවා මතු වෙනකොට මේක දැක්කනම් ඥානතෝ භික්කවේ පස්සතෝ ආසවාණං khයං වදා. Taman ළඟ තියෙන මේ ආශ්‍රෝ ධර්ම කවදා හරි ගැලවිලා යන්නේ දකින්න ඕනේ මේක. දැන් අපි ළඟ තියෙන බීතිකාවක් ඒවා නොදක මේ ලස්සන සීවලි පින්තූරයක් ගහගෙන එහෙම නැත්නම් කතරගම රූපයක් ගන්න නැත්නම් මයිකල් ජැක්සන්ගේ රූපයක් බහගෙන නැත්නම් නන්ද මාල්නි පොන්තේ කාරි ගාමිණි පොන්තේ කාරි ගහගෙන ඉතින් වැඳ වැඳ ඉන්නවා. ඉතින් ඉතින් යනවා ෂුවර්. ආය දෙකක් නැහැ මොකද බින් කරලා නෑන්නේ. ඉතින් හැබැයි ගාමිණි පොන්තෙන් අහන්න ඕනේ මොකද්ද මචං උනේ උඹට කියලා අන්තිමට. අන්න එදාට කියයි කෙලවෙලා නතරලා ඉන්න තැන. ඉතින් ඒ බුදුරජාණන්සේ දෙන්නේ එහෙම එල්ල කරන්න බැරි එකක්. මුලදි මුලදි නම් පෙන්නනවා මේවා පෙන්ලා අන්තිමට ගෙනියන්නේ. එහෙම එල්ල කරගන්න බැරි දෙයකට ඒකට අදහසක් ඒකට හැඟීමක් ඇති කරගන්න මම දක්ෂද නැද්ද කියන්න මට දන්නේ නැහැ. ඔක්කොටම ඕනේ දැන් මේ දවස් 10 යනකොට ගෙදර ගෙනියන්න මොනවද? හම්බ කරගත්ත එක. නැත්තම් ගිහිලා නිකන් අපරාධ ගෙදර ඉන්න මිනිස්සු නිකන් සෞතු කරලා කතා කරනවානේ. ඒතර කියන්න බෑ මම අඩු ගන්න රූප ධානයක් ලැබුවා එහෙම නැත්නම් අරූප ධානයක් ලැබුවා අඩු කර සංකාරූපෙක්කා ඥාන ලැබුවා නැත්නම් මේ අඩු ගන්න. දෙයබ්බේ ඥානෙ හරි නැත්නම් නාම රූප පරිච්ඡේද ඥානෙ හරි ඉතින් මේ මුරුක් හරි බකඩ හරි ගෙදර ගෙනියනනේ අපි අම්මලා තාත්තා ගෙදර යනදී මේ වගේ දෙයක් හොයනවා. ඒ හොයන එකක් තමයි ඊගාවාත්ම දිවි ලෝක යනවා වගේ කියන එක. ඉතින් ඒගොල්ලෝ කියාවිදි කහ පාට දෙයක කොහොමද අර ගමරාදී විලෝකේ ගියා වගේ එන්න හොයන්න අපි පෙන්නන්නම්කෝ යංකෝ ධම්මජීව අමතුරු හම්බෙන්න යංකෝ නිස්සන්නවනේ කියලා කට්ටිය යන ගහන එනවා ඉතින් මේට ආපහු මං අහන මොකෝද මේ කැලේට ආවේ කිය. ඉතින් හොරෙන් කියනවා මේ පිටරට යන්න වීසා හදා ගන්න පුළුවන්ද කියලා බලාගෙන යන්න ආවේ. ඉංග්‍රීසි ඉගෙන ගන්න පුළුවන්ද කියලා බලාගෙන ආවේ. අසවල් තැන්න යන්න බලාගෙන ආවේ කියනකොට මම කියනවා පුළුවන් තැන් තියෙනවා. ඉතින් මෙහෙනම් මොන්නම දෙයක්වත් නැහැ. මේ අර ගේනකොට තිබුණ එකත් චේතෝ කීල චේතෝ බිනිබන්ධන හැලෙනවා. ඉතින් මම කැමති නම් මේක කරගෙන යන්න. ඉතින් කවදද බලන්න අපි මේ අවුරුදු 10ක් භාවනා කරත් අහවල් දෙයට භාවනා කරන්න කියන එල්ලේ අපි තේරුම් ගන්නේ කවද්ද කියලා. ඒකටත් කොච්චර කල් යනවද? අපි හිතානින්නේ අසවල් තණ්ඩේ යන්න. ඉතින් ඉතින් ඩියයි. එච්චති ගැට ඒක නෙවෙයි නිවන කියන්නේ. එතෙන් ගියාට පස්සේ තව එහාට තල්ලු කරන ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා එimhe දකින්න තැනක් දකින්න දෙයක් නැති තැනට ගියේ නැතුව මම නැති වෙන්නේ තෘෂ්ණාව මාන දිට්ඨි නැති වෙන ඒ නිසා මේ පුළුවන් වෙයිද කියලා කියන්න දන්නේ නැහැ. ඉතින් අර චේතෝ කීල සූත්‍රය මට දීපු නිසා මම මේවා ඉතින් කියනවා. ඉතින් මේ සූත්‍රය එහෙම තියෙනවා. කාමයට බැඳෙනවා, කයට බැඳෙනවා, රූපෙට බැඳෙනවා, කාලා බුදියන්න හිතනවා, එහෙම නැත්නම් අන්තිමට මේ ඔක්කොම සෙල්ලම් කරන්න දිවි ලෝක යන්න කියලා. මොන තේරම වද බන්ධන ඉතින් මං කියන්නේ ඕගොල්ලෝ ඛණ්ඩ ඔයල කාමෙත් විඳින කයත් විඳින රූපෙත් විඳින ඒක ලියවලා ඔය මේ බුදියලා කාලා හොඳට උඩ බඩ බල වාත පිට කරගෙන බුදියන්නේ ප්‍රශ්නයක් නැහැ දිවි ලෝකයන් අනේ මේ දරුවෝ ටික නොමගරින්න එපා ඉස්සරහින් ඉන හැදෙන උන්ට ඒක පෙන්වන්න අරින්න අපි මේ මොන જાතියෙන් කරලා දෙමු අහස්කුරට පස්සපැත්තට ගින්දර තියලා වගේ උඩ ඇරියට උඩ ගිහිලා ඩෝං ගන්න මිසක වෙන මොනවත් වෙන්නේ නැහැ. ඒ නිසා දන්නේ නැත්නම් අතල් දාලා නිකන්. දන්නවනම් කියලා දෙන්න මේකට කෙටි ක්‍රමයක් බුදුහාමුදුරු දීලා තියෙනවා මේ වර්තමාන හිත පවත්නකොට මේක තේරුම් ගන්න පුළුවන් වෙලාවක් ලැබේ ධර්මයක් ඇහෙන වෙලාවක් ඒ සත් ධර්මයේ ධර්ම සාකච්ඡාක් වෙලාව එයි ඒ පුළුවන් ඥාණය ආපුවාම මේක තේරුම් ගනිලා කියනවා මිසක් අර කතෝලික ආගමෙන් ලංකාව බුද්ධ ආගමට ආපු මිනිස්සෙක් කියනවා හය හතර තේරෙන්නේ නැති මේ දරුවෙක් බෞතිස්ම කරනවා කිව්වහම දන්න තියෙන අම්මල තාත්තලා මීට වඩා අපරාධයක් තියෙනවා කියලා අහනවා මනුස්ස ලෝකේ ඌ කාටද කැප කරන්න කියලා දන්නෙත් නැහැ ඊට පස්සේ කියනවා මේන් පිට වෙන මොනක්වත් කියවන්න එපයි කියලා. බෞද්ධයත් ඔය ටිකමනේ කරන්නේ. නිවන් දැකපු කෙනෙක් නම් කරන්නේ එයා දන්නවා මොකද්ද කරන්න ඕනේ. නමුත් අපි බෞද්ධ රාමුවේ තියාගෙන ඌ පිට දේවල් වලට යන්නේ බුදුරජාණන්සේ කියන කිසිම ආගමක නායකයෙකුට දොස් කියන්න එපා. ඒගොල්ලෝ කියන දේත් පෙන්වන්න, තමන්ගේ ආගමත් පෙන්වන්න. ඒකල මේ තර්කකාරයෙන් දිහට දෙන්න. උන්ද බුද්ධ ආගම විතරයි අනිත් පැත්තට ඇස් කරන්න බෑ. ඉතින් ඒ දේ නොවන මට්ටමට හරි මේ 100ට ඇස් පෑදුනොත් මේ ගෙදර යන්න ඉස්සෙල්ලා ඒක මං හිතනවා ලොකු දෙයක් කියලා. Taman දන්නේ නැති දේවල් වලට ගහපා දෙන්න යන්න එපා. දන්නේ නැති දේ තව තවත් ඉදිරියට කරගෙන යන්න. එහෙම නැත්නම් නිසකව තව ඉදිරියට යන්න මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව මෙතන නතර කරනවා. සියලු දෙනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.